නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදයමානෝ සුඛං වේදනං වේදයාමි තිපජානාති දුක්ඛං වේදනං වේදයමානෝ දුක්ඛං වේදනං වේදයාමි තිපජානාති අදුක්ඛම සුඛං වේදනං වේදයමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදයාමිති පජානාති සාමි සංවා සුඛං වේදනං වේදියමානෝ සාමි සං සුඛං වේදනං වේදියාමිති පජානාති නිරාමි සංවා සුඛං වේදනං වේදියමානෝ සුඛං ඉරාමිසං සුඛං වේදනං වේදියාමි චිපජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදයමානෝ සාමිසං වා දුක්ඛං වේදනං වේදයාමි චිපජානාති ඉරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ ඉරාමිසං දුක්ඛං වේදනං වේදයාමි චිපජානාති සාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදයාමි තිපජානාති නිරාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදයාමි තිපජානාති ඉති අජත්තං වාකා වේදනාසු වේදනානුපස්සී විහෙරති මෛත්‍රාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සම්වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනා සුවිරති අත්ති වේදනාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති අයම්පිකෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති කෞරණීය මූලාසනස්ත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සතිපට්ඨාන සූත්‍රය වගේ එකක් කොච්චර වෙලා කීකියා ඉන්නකොට අහගෙන හිටියත් එපා වෙන්නේ ඒක නිසා මේක ටිකක් දිග වුණත් ඒ සියලුම කොටස් මටම නැවත හෙන්දා <clears throat> බණහනායටත් ප්‍රයෝජනෙ වෙනස සියල්ලම සජ්ජහායනා කරන්න මම වෙලා ටිකක් ගත්තා. මම හිතනවා ඒක කාලේනාතිරීමක් වෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම මේක අහගෙන ඉන්නකොට පවා පුදුමාකාර ගාමිෂ සතුටක් ඇති කරලා දෙනවා. අත විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ අප පසුගිය වාර 8ක් නැත්තම් ධර්මදේශනා 8ක් කාලය අරගෙන සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව මූලික හඳුන්වා දීමක් මෙන්ම මුලින්ම දැක්වෙන කායනුපස්සනා භාවනා කොටස අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි විස්තර කර ගන්න යෙදුණා. අද අපි 9 වෙනි ධර්ම දේශනාවටයි මේ ප්‍රවිෂ්ටි ලබන්නේ. එතනදී අපි ඊගාව අනුපස්සනා කොටස වේදනානුපස්සනාව පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම <clears throat> කායනුපස්සනාවේ තවත් අර නවසීවතිකේ ආදී මරණය නැත්නම් මිනි සෝහනක දක්වලා කියන ඒ මිනි කුණු සම්බන්ධව තව පියවර හත අටක් තියෙනවා ඒ ඔක්කොගෙම තියෙන්නේ අපි අර අවසානෙට මතු කරගන්න උත්සාහ කළ විදිහට මේ විපස්සනා තුළින් මරණය කියන එක අධ්‍යක් ගන්නයි ඉතින් ඒ විදිහට මරණය දක්වම එතන මරණය කියන අදහස් කරන්නේ ඒ ඒ චිත්තක්ෂණයේ ඇතිවීමෙන් නැතිවීමෙන් යන ක්ෂණික මරණයයි. මේ ක්ෂණික මරණය දක්වාම සක්මන් කරමින් ඉන්න කෙනෙක් ඉඳ ගන්නවා. ඉඳගෙන ඉන්න කෙනෙක් එහියත් ආ වූ ආනාපානය බලනවා. ඒ වගේම දෙතිස් කොටාස කොටස් කරගෙන බලනවා. ධාතු වශයෙන් බලනවා. මේ ආකාරයෙන් අර පුංචි පුංචි කරමින් කඩමින් කඩමින් අපි විභජ්‍ය වාදයේ වශයෙන් තේරවාදී හඳුන්වන ක්‍රමයට පුංචි කරමින් කරමින් ගියාම තානත් වැදගත් සංදිස්ථානයක් තමයි ඒ ධාතු වශයෙන් බලනකොට ඇති වෙන ධාතු මනසිකාරය. මෙන්න මේ ධාතු මනසිකාරය දක්වාම සති සමාධි වැටුණා නම් ඔතෙන්ට කැමැති වුණත් අකමැති වුණත් මංගල වුණත් දමංගල වුණත් භද්‍ර වුණත් අභද්‍ර වුණත් මරණය සිද්ධ වෙනවා. මේක නොකිය ඉන්නවා නම් හොඳයි. නමුත් කියන්න නැතුවක් බෑ. ඉති හුඟ දෙනෙක් මේ විදිහට අර තමන්ගේ කය තුල ධාතු මනසිකාරයට යනකොට මතුවෙන්නා වූ මරණයේ ලකුණු ක්ෂණික මරණයේ ලකුණු එහෙම නැත්නම් ක්ෂණික සමාජයේ ලකුණු වලට පුදුම කුලප්පුවක් දක්වනවා. ඒක සාධාරණයි. නමුත් මේක මරණය කියලා දැනගත්තොත් මේ ටිකවත් භාවනා කරන්න තියෙදි කියලා බය හිතෙන නිසා මම හිතුවේ නොකියන එක හොඳයි කියලා. නමුත් සමහර ඇත්තන්ට මේ මරණය ගැන දැක්කුවාම කියනකොට මූල ධර්මයේ පැහැදිලි වෙනට අභීත ශක්තියකුත් තියෙනවා. ඒක නිසා අපි අද උත්සාහ ගන්න ඕනේ අර විදිහට ධාතු මනසිකාර්යය දක්වා නැත්නම් ක්ෂණික මරණය දක්වා එහෙම නැත්නම් ක්ෂණික සමාධිය දක්වා ජීවු කරගත්තට පස්සේ කොහොමද රූප ධර්ම මතින් කරන්න පුළුවන් තරම් ධර්ම සියුම් කරමින් සූක්ෂම කරමින් අති සූක්ෂම කරමින් බලවට පස්සේ ඒ රූප ධර්ම මතින් පටන් ගත්තා වූ සති සමාධි වේදනා නම් වූ නාම ධර්මයට හැරවීම මේක ඉතාම වැදගත් සංදිස්ථානයක් භාවනාවේදී නාම රූප අතර වෙනස නැත්නම් රූප ධර්ම කියන කක්කලං කරිගතං ආදි වශයෙන් පින්නන මේ පඨවි ආදී ධාතු මතින් පුංචි කරගෙන පුංචි කරන පුංචි කරන ඇවිල්ලා ඒ පුංචි වෙන ප්‍රමාණය හැටියට ඒ තරමට භාවනා හිතත් සතියක් සමාධියත් හොඳටම සියුම් කරන දක්ෂ වෙනවනම් ඉතින් ඉතින්දී අර මල පනිනවා එහෙම නැත්නම් කියනවා මරණයේ ලකුණු පේන්න පටන් ගන්නවා Taman ඉන්න තැන කොහෙද දන්නේ නැහැ වෙලාව මොකද්ද දන්නේ නැහැ භාවනා කරපු අරමුණ කොහෙද තේරෙන්නේ නැහැ. කය කියනවද දන්නේ නැහැ. නොදන්න දැනක ඉන්නා වගේ බය සංකා නොඑක් දේවල් පහළ වෙනවා. ආනෝයිතික ගුරුවරයාට හොඳට විස්තර කරන්න තීරුම් අරගෙන මේක ඇත්තටම භාවනා විතරක් නෙවෙයි මුළු සංසාරෙම විශාලම පරිවර්තනය. හැබැයිම හැබැයි වෙනසයි සිද්ධ වෙන්නේ කියලා ඒ ගුරුවරයා විසින් දෙන ඒ ආත්ම ශක්තිය ප්‍රයෝජනට අරගෙන මේක මම විඳින්න ඕනේ. මේ මම දකින්න ඕනේ. මේ මම ලෑස්ති වෙන්න ඕනේ කියලා. හොඳ ආත්ම ශක්තියක්, අදිෂ්ඨාන ශක්තියක් ඇතුව කටයුතු කරන කෙනාට මේ වේදනානුපස්සනාවේ සතිපට්ඨානෙ කවදාකවත් නොදැනෙච්ච ගැඹුරක් වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව වෙන විදිහකට කියනවා නම් රූප ධර්ම මතින් භාවනාව සියුම් කර ගැනීමකින් තොරව මේ වේදනානුපස්සනාව කරන්න ගියාට සාර්ථක සාසාර්ථක වීමේ ප්‍රවණතාවයේ එච්චරම කල්ැතුව සාති කරන්න අමාරුයි. ඒක නිසා මේ විපස්සනාවට දැස ගන්න වෙලාවට රූප ධර්ම මතින්ම බැසිය යුතුයි. මේකට විරුද්ධව තර්කයෙන් කරන්න ඕන තරම් ඉඳ තියෙනවා ඉදිරිපත් වෙලා තියෙනවා එහෙම කරන්න කියලා පැටලෙච්චත් ඕන තරම් භාවනා ලෝකේ ඉන්නවා ඒ මොකද විපස්සනා ඥාන විස්තර කරන්න ගියාම නාම රූප පරිච්ඡේද ඥානය කියලා යොකට කියන්නේ වැඩේට බහිනකොට රූප නාම පරිච්ඡේදෙක හිටින්නේ අපි හැම වෙලාවෙදීම කියනවා භාවනා කියන්නේ හිත හැදීම හිත කියන්නේ නාම ධර්මයක් ඒ නිසා අපි හරි කැමැති ඒ නාම ධර්ම කොටසෙන් පටන් අරගෙන කරන්නේ නමුත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ගොංගදි කරච්චක් කරනවා ගුණාම තමයි ඉස්සලා යන්න ඕනේ. කරච්ච පස්සේ යන්න ඕනේ. කරච්ච ඉස්සර කරගත්තොත් එහෙනම් ගුණා දන්නේ නැහැ ඒ ගමන. ඒක නිසා ගමනක් වෙන්නේ ඒක නිසා ඊටාත්ම මේ චුල සත්‍යක සූත්‍රයේ අටුවාවෙන් ඔක මතු කරලා හරි මතකයි. අපේ අධිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ සෑහෙන වෙලා ආරම්භ වුණා. ඇයි මේ රූප ධර්ම ඉස්සර කරගෙන අපි පටන් අරගන්නේ. ඇයි අපි එහෙම විස්තර කරගත්ත රූප ධර්මයේ සියුම් කරගත්තට පස්සේ ඒ මතින් පහළ වෙන සති සමාධියෙන් ඇයි නාම ධර්ම වලට යන්නේ කියන කාරණාව ගාක් ආචාර්ය ප්‍රචාරයේ මත ඉදිරිපත් කරමින් සාකච්ඡා කළා තිබුණා. නමුත් මේ සතිපට්ඨාන සූත්‍රය බලනකොට නම් ඒක බොහොම ප්‍රකටයි. ඉස්ලාම කායනුපස්සනාව දීලා ඊගාට වේදනානුපස්සනාව දෙනවා. නමුත් මම මේ ටික මේ හඳුන්වා දීම කලේ අපි මෙතෙක් කරගෙන ආපු මේ විවරණ මාර්ගයෙන් ගත්ත ඒ දැනුම, ඒ අත්දැකීම, ඒ විචක්ෂණ බුද්ධිය එහෙම පිටින්ම නැත්තම් ඒ ගැම්මෙන්ම අපිට මේ වේදනානුපස්සනාව කියලා ගන්න පුළුවන් නම් මේකේ පුදුමාකාර ධර්ම රසයක් තියෙනවා. පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේගේ මේ අපි පාලි පාඨයක් වශයෙන් ඉදිරිපත් කරගත්ත සතිපට්ඨානේ වේදනානුපස්සනා පාර්වේ පරිවර්තනය කළ ගත්තොත් කතංච භික්කවේ භික්ඛු කායේ වේදනාසු වේදනානුපස්සී විහෙරති මහණෙනි භික්ෂුවක් විසින් සංසාරේ බය දක්නා වූ ඒ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යෝගාවචරයෙකු විසින් වේදනාවක් ආපුවාම වේදනාව වේදනාව වශයෙන් බලන්නේ කොහොමද අපි අර කයේ කය අනුව බැලීම කියනකොට මතක් කරගත්තා. අපි මේ කය දිහා බලනකොට විවිධ දෘෂ්ටි කෝණ වලින් මේක දිහා බලන්න. රූප ලාවන්‍ය මධ්‍යස්ථානයක් විදිහට, එහෙම නැත්නම් කාම රූපයක් විදිහට, එහෙම නැත්නම් යන්ත්‍රයක් විදිහට විවිධ ක්‍රමවලට අපි මේ කය දිහා බලනවා. නමුත් එකම ක්‍රමයකින්වත් කය කයano බැලීමක් වෙන්නේ නැහැ. බැලුවා නම් අර වගේ විකෘති මත වලට යන්නේත් නැහැ. ඒ වගේම තමයි මතුවෙන වේදනා වේදනාව වශයෙන් බැලීමට අපිට ලොකු අභ්‍යාසයක් කරන්න වෙනවා. ඒ මොකද ඒ තරම් අපේ හිත වේදනාවක් එනකොටම පරම සංඥා පරණ වෙච්ච සංඥාවල ගැලිලා ඒ වේදනාව දකින්නේම ඒ වර්ණ කණ්ණායය තුලින්ම තමයි. අන්නේ වර්ණ ගැන්වීම ගලවලා වේදනා වේදනා වශයෙන් බලන්ත නම් කය කයම ගන්න වැඩ පිළිවෙලම වේදනා පැත්ත යොදලා බොහෝම අලුත් හිතකින් නැවුම් හිතකින් වේදනා දිහා බලන්න වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ වේදනා දිහා වේදනානුව බලන හැටි. නැත්තම් ඇත්ත ඇති හැටියෙන් දැකීම වේදනා වේදනා හැටියෙන් දැකීම පිණිස තේමාව අවවාදය උපදේශය ඒ සර්වඥ දේශනාවේ තියෙනවා. සුඛං වා වේදනං වේදේමානෝ සුඛං වේදනං වේදයාමේති පජානාති. අපි මේ වේදනාව කියන වචනේ අපිට අනායාසයෙන්ම එන්නේ දුක් වේදනාවයි. වේදනා නාශක කියලා අපි පාවිච්චි කරනවා. ඒ නැත්නම් අපි වේදනාව විඳිනවයි කියලා පාවිච්චිනේ සෑම වෙලාවෙම අපේ හිත අන්ධකාරයත් එක්කමයි යන්නේ නාගපැත්තමයි වෙන්නේ දුක් වේදනාවමයි මතක් වෙන්නේ. නමුත් මේ වේදනා කියන වචනයට දුක්ඛ සුඛ අදුක්ඛම සුඛ කියන විශේෂණ පද තුනම යොදන්න පුළුවන්. දුක්ඛ වේදනා, සුඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. සමහර පොත්වල ඒක තියෙනවා. දුක්ඛ වේදනා, සුඛ වේදනා, මධ්‍යස්ථ වේදනා, උපේක්ෂා වේදනා ආදී වශයෙන්. එින්දා මෙතන ගන්නේ මේ දුක්ඛ සුඛ අදුක්ඛම කියන විශේෂණ පදේ ගලවලා. තනි වේදනා විඳීම විඳ වෙනවා කියලා කියන්නේ. විඳවනවා කියන පදේ වේදනා කියන පදේ අපි අරගෙන තියෙන්නම සිංහලේ නරක පැත්තට. එයා දැන් විඳවනවා පරණ කරපු පව්වට විඳවනවායි කියලා කියනවා. මෙතනදී අන්නේ විශේෂණ පදේ ගලවලා වේදනා වේදනා වශයෙන් බලන්න සුඛ වේදනාවක් එනකොට මේ සුඛ වේදනාව සුඛ වේදනාව වශයෙන් බලන්නේ කියලා. එන මොකද සුඛ වේදනාවක් එනකොට මේකට ඇලෙන ගතියක් අර භාෂාවේ වේදනාව කියලා දුක් වේදනාවක් වශයෙන් කියන බලන වර්ණ කණ්ණාඩිය වගේම එකක් තමයි අපේ ස්වභාවේ මේ කාම ලෝකේ, තාක්ෂණ ලෝකේ සුඛ වර්ධනය පිණිස අතෝ රක්තෝ දුන මේ ලෝකේ සුඛ වේදනාවක් එනකොට ඒක ඇලීම තුලින් බැලීම තමයි සාමාන්‍ය ස්වභාවය. අන්නේ ඇලීම පැත්තක තියලා නැත්නම් ඒකින්ද කලින් වේදනාව මත ලෝභය ආශාව පහළ වෙන්න කලින් වේදනාව සුඛ වේදනාව හුදු සුඛ වේදනාවක් වශයෙන් බලනකොට අපි කලින් අදිස්ථානයක් ගන්න ඕනේ. සර්වඥාන්සේ මේ දෙන පණිවිඩය මේකයි. ඊට පස්සේ අනන්ත අප්‍රමාණ වරද්ද වරද්ද වරද්ද වරද්ද වේදනාව සුඛ දුක්ඛ වශයෙන් බල බල ඉන්නකොට දවසක සුඛ වේදනාවක් එනකොට ඒ කෙරෙහි අපේ ඇති ඇලීම කාන්තිමත් ගතිය බැඳෙන ගතිය නිකම්තිය නැතුව සුඛ වේදනාව සුඛ වේදනාවක් වශයෙන් බැලීමට හරවට්ටනාද අපිට උපදෙස් දීලා කියනවා කියලා මතක් වෙයි. ඒක තමයි දුක්ඛං වා වේදනං වේදේමානෝ දුක්ඛං වේදනං වේදයාමි කිය පජානාති. අපිම දුක්ඛ වේදනාවක් එනකොට මම දැන් දුක්ඛ වේදනාවක් පිටිනවා කියලා නෝනින් කරගන්න. පජානාති. ඒ වගේම අදුක්ඛම සුඛං වේදනං වේදේමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදයාමි පජානාති. අපි සැපත් නැති දුකක් නැති මධ්‍යස්ථ වේදනාවක්. උපේක්ෂා වේදනාවක් අපි දැන් විඳිනවා කියලා ඒ කියන වෙලාවේදී ඒක දැනගන්න. ඉතින් මේක හරියම ලස්සන විග්‍රහය තමයි ඔය චුල්ල වේදාල සූත්‍රය දක්වා දෙන්නේ. අපි මෙතෙන් වෙනකන් ගෙනාපිට <clears throat> මොන විචිත්‍ර විදියට හිත්වදිනා කාලෙට ධම්මදිත්ත තෙරින්නාංශේ ඒ විසාක උපාසකතුමාලා සඳහන් කරනවා විසාක උපාසකතුමා අහනවා මේ සුඛ වේදනාවේ සැප දුක මොකක්ද කියලා. අපබ්‍රන්ත ප්‍රශ්නයක් අහන්නේ. නමුත් ලස්සනට උත්තරයක් දෙනවා. මොකද්ද? සුඛ වේදනාව එනකොට සුඛයි අනකොට දුකයි. මේක අපි හිතලා බලච්ච දෙයක්. අපි දැකලා තිබුණේ සුඛ වේදනාව සුඛේමයි. ඒක හොඳමයි. නමුත් අපි දැනගෙන හිටියේ ඒ සුඛ වේදනාවේ පස්සපැත්ත දුක. ඒ මූලපැත්ත සුඛේ. ඒ වගේම තමයි දුක් වේදනාව ගත්තාම එනකොට දුකයි ඒක යනකොට සුඛයක් තියෙනවා. සුඛ වේදනා මොහිනී වායි. මොහිනීගේ ඉස්සරහට බොහෝමත්ම ස්වරූපයක වෙන පිටිපස්ස කුණුපණුවන් ගහපු තුවාලයක් වගේ කියලා කියන්නේ. එන්නකොට බොහෝම ලස්සනයි. නමුත් පිටිපස්ස දැක්කොත් බය වෙනවා. ඒ වගේ තමයි එවැනි සුඛ වේදනාවක් තමයි අපි අල්ල බදා ගන්න හදන්නේ. මූල වැත්ත ලස්සන නිසා බදා ගන්න හදනකොට පිටිපස්ස වැත්ත ගෑවෙන්නේ අර කුණු ජරාව තමයි. ආන්නේ විදිහට දුක්ඛ සුඛ වේදනාවේ යත්තා වූ සැප දුක දෙකම එළවන්න පුළුවන් ගතිය දකින්න නම් දුක් සුඛ සුඛ වශයෙන්ම දැක ගන්න ඕනේ වර්ණ ගැනීමකින් තොරව පාට කන්නාලිකෙන් බලන්නේ නැතුව පෙර සිවුණු සංඥාවකින්ද නොතබා එහෙමනම් මේ භාවනා ක්‍රමයේදී මොකද්ද කරන්න තියෙන්නේ සුඛ වේදනාවක් එනකොටම ඒ මත් වෙන්න කලින් බැඳෙන්න කලින් වේදනාවක් වශයෙන් සුඛයක් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ වර්ණ ගැන්වීමට කලින් නැත්නම් අප්‍රමාදීව මෙනෙහි කරන්න ඕනේ. ප්‍රමාද වුණොත් චිත්තක්ෂණයක් අනිවාර්යයෙන් මේකට බැඳිච්ච ගතිය. ඒ කියන්නේ ලෝල් වෙන ගතිය. ස්වභාවයෙන් එනවා. ඒවම දුක් වේදනාවක් එනකොට ඒක නොදකින් නොපතන් නොදෝමකින් කියලා තමයි බලන්නේ. ඒක ඒකට කවදාකවත් දුක් වේදනාව බලන්න වෙන්නේ නැහැ. ඒ මොකද ඒක දිහා බලන්නෙම අර කැත්තොර ජයගත්ත මාළු කෑල්ල වගේ කපන්යම් කොටන්යම් මරන්යම් කියන. ඒක ඒකට ඒ බලන බැල්මට අපිට සතිපට්ඨානික ආරබයි. ඒ වගේ බැල්මට අපිට අප්‍රමාදී බැල්මක් කියන්න බෑ. අප්‍රමාදී බැල්ම නම් ඒ සුඛ වේදනාට ලෝභ කරන ගතිය, දුක් වේදනාට වෛර කරන ගතිය තියෙනවා කියලා දැනගෙන සුඛ සුඛය වශයෙන්මුත් දුක දුක වශයෙන්මුත් දකින්න ඕනේ. ඒකට ඒ ධම්මදින සරණාංශගේ අර්ථකථනය බොහෝ වැදගත්. මොකද සැපෙත් සැප දුක දෙකම තියෙනවා, දුකෙත් සැප දුක දෙකම තියෙනවා. මේක දිහා බලනකොට අපි මෙතෙක් කල් කිසියම් තර්කකින් තොරව සැප පමණක් වහඳ දුක නොසැදීම සඳහා කරගෙන ගියේ මෝඩ කමී නැත්නම් තිරිසන් සැපේ පිළිබඳව අලුත් බලමක් ඇති කරගන්න. අලුත් දෘෂ්ටියක්, අලුත් දර්ශනයක් ඇති කරගන්න. ඒ නිසා සැප එනකොටම මෙනෙහි කිරීම සහ දුක එනකොටම මෙනෙහි කිරීම පමණයි ඔබට දෙන්න තියෙන මූල ධර්මයේ උත්තරේ. නමුත් ඇතුළතක් ගුණාවක් අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කරගන්නේ කොහොමද? මේ ලෝකේ කිසිම දෙයක් නැහැ මේ කාම ලෝකේ ඒකාන්ත සැපයක් හෝ ඒකාන්ත දුකක් කියලා. හැම වෙලාවෙම තියෙන කලවමක්. අර අපි මේ වෙලාවේ ඉන්නා වූ මානසිකත්වය අනුව එක සැපක් වශයෙන් පේනවා. නිසා සාමාන්‍ය ලෝකේ වුණත් අපි කියනවා හිත ගියතන ආදර්ශජ මාලිගාව සෑදී. අපිට හොඳයි කියලා බලන්න ඕන නම් ඕන දෙයක් හොඳයි කියලා බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැබැයි එතකොට හිත හොඳ වෙලා තියෙනවා. ඕනම දෙයක් නරක වෙලා බලන්න පුළුවන් අපේ හිත නරක වෙච්ච වෙලාව. ඒ නිසා අපිට කබරෝගය, තලගෝය කරගන්න පුළුවන් කන්න ඕන වෙනකොට. මෙන්න මේ මායාව කබරෝගය කබරෝගය වශයෙන් උත් තලගෝය තලකා වශයෙන් උත් දකින්න නම් අපි මේ බුදුහාමුදුරුවෝ කියන පණිවිඩේ පොඩ්ඩක් කල්ලාතු සුතමේ වශයෙන් අහලා තියන්න ඕන. අපි මේ ධම්මදින තෙරින්නාසි කියන තාලෙට මේක තර්කයට ගැලපෙනවද? සුඛ වේදනාවක් එනකොට සැපයකුත් යනකොට දුකකුත් කියන එක ඇත්තද නැත්තද කියලා හිත ටිකක්ම වටගෙන තියාගන්න. ඒවම දුක් වේදනාවක් එනකොට පවතිනකොට දුකයි යනකොට සැපයක් තියනවා නේද කියන කල්පනා කරලා තිබුණොත් අන්න ඔය සුතමේ චින්තාමේ ඥානෝලින් තෙදගත්ටි හිතන් අදිෂ්ඨාන පූර්වකව එන එන වේදනාව මෙනෙහි කිරීමත් යම් වෙතක සම්පාත වුණොත් අපිට පුදුම සතුටක් ඇති වෙයි. අපි මෙතෙක් කල සැප සෙලීමකට දුක දුරු කිරීමකට තමයි මේ සියලුම තාක්ෂණකම යෙදුවේ. සියලුම දැනුම යෙදුවේ. සියලුම හැකියාව යෙදුවේ ඒක මොන තරම් අපි මේ සද්ධායෙන් එක ගත්තත්, රුචියට ගත්තත්, අනුසවයට ගත්තත්, ආකාර පරිවිතක් කියලා ගත්තත්, ditthi ඥානයකට ගත්තත් ඔය තුල සත්‍යයක් නැහැ. ඔය පරිබාහිර සත්‍යයදී. ඒ මොකද සෑම සැපකම සැප දුක දෙකම තියෙනවා සෑම දුකකම සැප දුක දෙකම තියෙනවා. ඔයිට වැඩිය හුඟක් සංකීර්ණයි අදුක්කම සුඛේ. අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සුඛයි නොදන්නවනම් දුකයි කියලා තියෙනවා. නමුත් වේදනාව පිළිබඳව එක විනාඩි පහක් අපි සැලකිල්ලෙන් හිටියොත් විනාඩි පහෙන් හතරමාරකටත් වැඩි අපි ඉන්නේ අදුක්කම සුඛේ. නමුත් අපි දන්නේ නැහැ. ඒ මොකද ඒකේ සිල්ලාරයක් නැහැ. ඒක උඩ දාන ගතියක් නැහැ. කුප්පන ගතියක් නැහැ. ඒකේ මේ වෙනද ව්‍යාපාරයක් නැහැ. බොහොම ඉස්සත්යි. ඒ නිසා අපිව ගණන් ගන්නෑ. ගණන් ගන්න නැති නිසා අපි අර විනාඩි 5ක් පලා හිටියොත් අපි විනාඩි භාගයක විතර සැප දුකෙන් හෙල්ලුම් කරනවා අපි. කුප්ප කුප්ප ගැටියක් ඇති කරනවා. කුපිච්ච ගැටිය. ඔන්නෝක තමයි අපි මනින්නේ. ඕකට තමයි නඩු කියන්නේ. ඕකට තමයි කමතහ සුද්ධ කරන්නේ. ඕකට තමයි කතා කරන්නේ. අර අතරමැද තියෙන අනන්ත අදුක්කම සුඛ වේදනාවට අපි ළඟ තියෙන්නේ සම්පූර්ණ නොදැනුවත්කම. ඒ නිසා ඒ ධම්මදින්න දෙලින්නාස උගන්වනවා විසාක උපාසකතුමාට මේ අදුක්කම සුඛයේ හැම සැපක් සහ දුකක් අතරමැදම තියෙනවා. මෙහෙම විදිහට කියනවනම් දුක් චිත්තක්ෂණයල අදුක්කම චිත්තක්ෂණ කියනකොට අනිවාර්යයෙන්ම සුඛ චිත්තක්ෂණයක දාලා දුක්ඛ චිත්තක්ෂණ ගන්න හැම වාරයේම අදුක්කම සුඛේ පහු කරනවා. වෙන විදිහට කියනවා මරණය පහු කරනවා. වෙන විදිහට කියනවා නිවන පහු කරනවා. ඔන්න ඔය දෙකට තමයි අපේ බුදුව බයක් තියෙන්නේ. ඒ දෙක අතරමැද අවස්ථාවට ගියාම අරමුණ පේන්නේ නැහැ. ඉන්න බවක් දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඉතින් විචාරට මොකක් හරි හෙල්ලෙන දෙයක් හෙල්ලෙනවා. මොකක්ද හෙල්ලෙන්නේ? එක්ක රැපයක් එක්ක දුකක්. අර අතරමැද තියෙන අදුක්කම සුඛ මේ කුප් නොකුප්පන ගතිය අවසානේ නැති ගතිය කොච්චර ලස්සනට අපෙන් පැනනවාද කියලා බැලුවොත් භාවනා කරන්න කරන්න කරන්න කරන්න බණ අහන්න අහන්න අහන්න අහන්න අලුතෙන් නිවනක් ඕනේ නැහැ. දැන් ඉන්නෙම නිවනේ වගේ. නමුත් ඉන්න බව දන්නේ නැහැ. අපි හැම වෙලාවෙම සැපද එල්ල එල්ල ගන්න හදනවා දුක නැති කරන්න හදනවා මේ සැප නිසා අදුක්කම සුඛ කියලා කවදාකවත් අපි අත්හැරෙන්නේ නැහැ. එනිසා මේ සුඛං වා වේදනං වේදේමානෝ සුඛං වේදනං වේද්‍යාමීති පජානාති. දුක්ඛං වා වේදනං වේදේමානෝ දුක්ඛං වේදනං වේද්‍යාමීති පජානාති. අදුක්කම සුඛං වා වේදනං වේද්‍යමානෝ අදුක්කම සුඛං වේදනං වේද්‍යාමීති පජානාති. ඔය කාරණා තුන යම් දවසක ඇති ඇතිෙන් දැක්කනම් ඒකම මේ බුද්ධ ධර්මයේ තියෙන විමුක්ති රසය. කොයි කොනෙන් අතගාලා බලවත් ප්‍රොක්ෂක් කියනවා. සුඛ වේදනාව තුලත් අදුක් සැප දුක දෙකම තියෙනවා කියලා දැනගන්නකොටම අපිට තේරෙන්න පටන් ගන්නවා භාවනා නොකරන මිනිසෙකුට අපි කොහොමද මේක කියලා දෙන්නේ. කිමසචාරි අපට පිස්සු කියලා. ඇයි මේ මොකද්ද මේ කතා කරන්නේ? මේ සැපේ තියෙන දුකක් හොයන්න හදනවා. කියලා අපි මේ නරකක් හොයන නරකක් දකින්න හදන ආස්තික ධර්මයේ නාස්තිකත්වයක් හොයන මේ අපිස්කව කල්පනා කරන අපගබ්බ අපි ජිකුච්ච ගතියක් කරන අපිට අපිට දොස් කියන්න පටන් ගන්නවා. නමුත් සත්‍ය එකයි තියෙන්නේ. ඒ වගේම සෑම දුක් වේදනාවක් තුළ සැපයක් තියෙනවා කිව්වා. මේ සාමාන්‍යයෙන් නම් කියනවා සෑම අඳුරු රේඛාවකම රිදී අඳුරු වලාකම රිදී රේඛාවක් ඇත කියලා. ඔව් අපි හිතන්නේ ඒක අහසේ තියෙන්නේ අපි ළඟ නෙවෙයි අපිට ඒක විඳින්න බෑ කියලා. ඒක සමාජයන්ද පෙන්නලා දෙන්න හදන්නේ. මේ සෑම දුක් වේදනාවක් තුළම සැපේට කාරණේ තියෙන නමුත් අපි දුකින් ජීවිතය දිහා බලනවා නම් කවදාකවත් දුක් වේදනාවක් කියන හැටක් අපිට දකින්න වෙන්නේ නැහැ. ඒක නිසා අපිට දුකෙන් ලෝකේ බලන්නත් එපා දුකෙන් ලෝකේ බලන්න උසුවා ලෝකේ ඇති හැටියෙන් බලන්න කියහම ඔය දෙකේ මායා දෙක මැද ඔය දෙකේ ලාලිත්‍ය ලීලාවල් දෙක මැද බොහෝ වෙලා පවතින්නේ අදුක්කම සුඛේ ඒක අපිට තාම අහුවෙලා නැහැ අපි ටෙලිවිෂන් ස්ක්‍රීන් එක ප්‍රෝග්‍රෑම් එක කරනකොට චිත්‍රත් වෙලාක බලන්න හිටියොත් ඒ චිත් එක එකක් එක එකක් ඇවිල්ලා නැහැටි පුදුමාකාර විදිහට අපි අත්හැර ගන්නවා නමුත් මේ තිත් එකක් අතර වෙන තියෙන අවකාශය ගැන මොකද වෙන්නේ? කවදාකවත් අපිට කල්පනා වෙනවද මේ තිත් එක හේරම ගැටි විරොත් තිරෙන් සියයට කීයද වර්ණ ගන්නේ? අනිත්‍යයේ හේරම තියෙන අන්ධකාරය. නමුත් අපි අන්ධකාරය බලන්නේ නැහැ. දැක්මක් එක අපිට නම්බුවක් වෙන්නේ නැහැ. අර සිතෙන හැටි යන හැටි එක එක එකින් එක ගැටෙන්නේ නැතුව පවතින හැටි විචිත්‍ර වශයෙන් අපි සාකච්ඡා කරනවා. ඕක බැරි වෙලාවත් ඔය චිත්‍රිතයේ චිත්‍රිතයකට වෙලා ප්‍රෝග්‍රෑම් එක ඇවිල්ලා ඕක ස්ත්‍රියාවක් පුරුෂයෙක් වුණොත් ඕක වෙන දර්ශන මත උනොත් එතකොට අපි කියනවා මේ කතාව ශෝකාන්තයක්. මේ කතාව දුක්ඛාන්තයක් කිය. මේ මොන විකාරයක්වත් නැති ඉන්නේ අර ටික ටිකක් විතරයි. ඔය ටික අතරමැදත් වැඩියෙන් තියෙන අවකාශය. චිත්‍රපටියක් බලනකොට 50ක කාලේ අපි ඉන්නේ අන්ධකාරයේ. අන්ධකාරය නැත්තම් හොල්මන කරන්න බෑ. යෝගේ වටේට අන්ධකාරය තියෙනවා. නමුත් කවදා හරි මේ බණ අහලා හෝ එහෙම නැත්නම් ධර්මයේ දැනගෙන හෝ කීල අන්ධකාරය බලන් උත්සාහ කරතොත් චිත්‍රපටය පෙනේ. චිත්‍රපටයේ දුක්ඛාන්තයද සෝකාන්තයද මේ නාලුවද නිහියද නැත්නම් හතුරද සින්ද මොකක්වත් බලන්න බෑ. ඒ වගේ තමයි මේ ලෝකේ තියෙන මේ සැප මේ දුක මේ ස්ත්‍රිය මේ පුරුෂයා මේ හොඳ මේ නරක කිය මොනම දෙයක් අත්දැක ගන්න හම් වෙන්නේ වේදනාවේ සැප සැප වශයෙන් දක්වනනම් දුක දුක වශයෙන් දක්වනනම් අදුක්කම සුඛය අදුක්කම සුඛය දක්වනනම් වෙන විදිහට කියනවා නම් ඒ විදිහට වේදනාව දිහා බලනකොට කවදාකවත් සුඛ වේදනාවට ඇලෙන ගතිය මතුවෙන්න විදිහක් නැහැ දුක් වේදනාවට ගැටුම් ගතිය මතුවෙන්න විදිහක් නැහැ අදුක්කම දුක් වේදනාවට නොදැනී ඉඳ ගැටියක් නැහැ. නොබලා ඉන්න ක්‍රමයක් නැහැ. ආන්න මේ ටික දැක්කම අපි මේ කරන නාඩගම අපි මේ දවස පුරා සංසාරේ පුරා ජීවිතේ පුරා මේ වගේ පුංචි කාරණා නොදැනීම නිසා සැපදෙීමේ වැඩපිළිවෙලේ ඉතිින මේ ලෝක ජනතාවත් එක්ක කරකත දාගන්න ගිහිල්ලා අනේක කරන නාඩගමක ඇති. මේ නිසා මේ වේදනානුපස්සනාවට යන්න නම් ඒකාන්තයෙන්ම අර කලින් කායනුපස්සනාවෙන් ගත්ත ධර්ම පිළිබඳව ඉතාම ගැඹුරින් කල්පනා කරන ගතිය ඉන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි කායानुපස්සනාවේ පෙන්වන රූප ධර්ම වලට වඩා බොහෝමත්ම යොසුලුයි බොහෝමත්ම ක්ෂණිකයි මේ වේදනානුපස්සනාවේ දෙන නාම ධර්ම. ඒක නිසා කායානුපස්සනාවේ යම් ප්‍රමාණයකට ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවයක් දිනු කරගත්තා. ආස්වාද ප්‍රසවාද බලනවා කියලා ඒසො ඒකේ මුල මැද අග වශයෙන් දකිමි. ඒ ආස්වාදයයි ඊට පස්සේ ප්‍රසවාදයට වඩා උංගා වෙනස්. එන්න මේ ප්‍රසවාදයේ මුල මැද අග මෙහෙමයි කියලා ඒ ඒ කොටස් වශයෙන් දකින්න හිතාගෙන යම් සුවකමක් යම් දක්ෂකමක් යම් හුරු බෝටිකමක් හිතට පුරුදු කරගත්තා නම් ඊට මෙදී දසදහස් ගුණයකින් හිත සූර වෙන්න වෙනවා මේ නාම ධර්මයක් වෙන සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්ඛම සුඛ වේදනාව දකින්න ආනෙතෙන් යනකොට තමයි මේ ක්ෂණික භංක්ෂණ භංගුර භාවේ වහවහ වෙනස් වෙන සුළු ගතිය එහෙම නැත්නම් මේ සෑම චිත්තක්ෂණ දෙකක් නැදම පුදුමාකාර හිතසක් තියෙනවා පුදුමාකාරම ඉන්ද්‍රියන් අහුවෙන්නේ නැති තරක් තියෙනවා. අපි අන්න එක පන්නන්න තමයි අර වර්ණවත් දේවල් දිහා බල බල එව්වා විශේෂයි මේ ස්ත්‍රීකම් පුරුෂකම් හොඳකම් නරකකම් දකුණ වම උඩ යට වශයෙන් ප්‍රත්‍යක්ෂ වල ගැලෙන්නේ. ආනේ ප්‍රත්‍යක්ෂ වලින් හිත ප්‍රත්‍යක්ෂ බේරගන්න. ඒ ප්‍රත්‍යක්ෂ වලට ආරම්භන ආරමුණ එනකොටම මෙනෙහි කරමින් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියන තැනට ගියා නම් අපිට පේන්න පටන් ගන්නවා මුළු උපන් දවසේ සිට මරණ මොහොත දක්වා තද බලන ඉඳ නැති සෑම වෙලාවක අපි ඉන්නේ වේදනා සාගරයක අඩි අතුලේ. ඒ වේදනා නැති තැන අපි කියනවා හරි ශෝකයි කියලා. අපේ අන්තභාගය හැදලා පළුවක වේදනාව නොදැනී ගියොත් හරියට කනගාටුවක් අපට එන්නේ. මොකද වේදනාව ටික නැතු හේතුවසේ වැඩක් නැහැ. ඒකල්ලේ වැඩක් නැහැ. ඒ නිසා මේ වේදනාවමයි ඉල්ලන්නේ. ඉතින් ඉල්ලන එක දෙනවා. ඒක හම්බෙලා තියෙන ඉන්නකම් කෙතරම් ගාන අලියන අලිය අඬාගා ශෝක පරිදේම දුක්ඛ දෝමනස හේරම වේදනා නිසා ඇවිල්ලා තියෙන වේදනා නැතිතර අපිට මහා පාළුවක් ඇති වෙන්නේ අංශභාගය හඳුනවා මේ නොදැනී ගියාවා ඉතින් ඒක නිසා මේ පිළිබඳව අපේ තියෙන මේ ආකල්පමය වෙනස ඇති කරන්න අර රූප ධර්ම දිගේ මේට ඇවිල්ලා පොඩි පොඩි අත්දැකීම් වශයෙන් තද දුක තද සැප දෙක අල්ලාගෙන එන්නේ එන්නේ එන්නේ සියුම් කරන සියුම් කරන යනකොට අන්තිමට මේ දෙක මැද තියෙන මේ අදුක්කම සුඛ වේදනාවට තමයි හිමීට හිමීට එන්නේ. හැබැයි ඒක අනුකුබ්බ ප්‍රතිපදා අනුකුබ්බ කිරියා අනුකුබ්බ ශික්ෂා කියන විදිහට අනුක්‍රමයෙන් යන්න ඕනේ. එහෙම නැතුව ගියොත් තමයි ඔය ආනාපාන සතිය භාවනා කරගෙන කරගෙන යනකොට ඒ ආනාපානේ ආස්වාද පක්ෂේ විඳීම සහ ප්‍රස්වාද පක්ෂේ විඳීම නැතුව ගියලා මේ විඳීම් දෙක නැති තත්ත්වයට එනකොට කලබල වෙන එකක් තියෙනවා. මම දැන් මොකද කරන්නේ? ආනාපානෙ පේන්නේ නැහැ. කය දැනෙන්නේ නැහැ. මෙහෙලක් නැහැ. ඉඳි ගිහිල්ලක් නැහැ. ක්ලාන්ත වෙලක් නැහැ. එහෙන් කලබල තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකට ගුරුවරු කියන හොඳයි ඔබ හිතත් උතින්ද මේයි දුරට අදිස්ථාන පූර්වක කියලා ඕකේ මේ නොදැනෙන தත්ත්වයට එන්නේ කියන මුලමදාක බලන්න. හැබැයිකට සාධර වෙන්න. ඒක වුරු දෙයක් කරගන්න. වෙන වචනෙන් කියනවා නම් මැරෙන්න මැරෙන්න උගන්න එකම තමයි කරන්නේ. අර වේදනාව විදීම් නැති අරමුණක් නැති චත්තර කියලා බය නැති එකට මොන දෙන්නේ කියලා කියනවා. ඇත්තටම අපි කියන ඔය ආතතිය නැති එහෙම නැත්නම් අපි කියන අසහනේ නැති පුදුමාකාර චිත්තක්ෂණයක් තියෙන්නේ ඔන්න ඔය කියන ආසාර ප්‍රසවාසයත් වැටෙන්නේ නැති සුඛක් හෝ දුකක් වැටෙන්නේ නැති එන විදිහට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති මේ විඥානයේ සුළු පුදුම නිදහස් වීමක් කියන කොච්චර නිදහස් වෙනවද කියනවනම් Taman කොහෙද ඉන්නේ Tamanට කය තියෙනවද ආස්වාද ප්‍රසවාසයේ පවතින දැන් නාසිකාග්‍රේද මොනම දැක්කත් නැති වෙනවා ඒකට කියනවා අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා හොඳට මෙතන ඉන්න උග දෙනෙක් එකක් දැක්ලා තියෙනවා මට කතා කරනකොට තියෙනවා උග දෙනෙක් මම කතා කරපු නැති අත්තු මේ කියා ගන්න බැරුව දඟලයි ආන්නේ අතට මම ආරාධනා කරනවා පුළුවන් තරම් ඉච්චරම මොන ආනාපාන දිගේ හෝ පිම්බීම හැකීම වගේ භාවනාවකින් හෝ ආනෝය කියන තැනට දැක දැක දැන දැන දවල්ෙදී යන්න. ඉහළ පරීක්ෂා කරලා බලන්න ඔය කියන අත්දැකීම අපි ඇහෙන් ගන්න දෙයක්ද නාසයෙන් ගන්න දෙයක්ද කයෙන් ගන්න දෙයක්ද දිවෙන් ගන්න දෙයක්ද කයෙන් පහසෙන් ගන්න දෙයක්ද හිතින් හිතලා ගන්න එකක්ද කියලා මොනම ඉන්ද්‍රියකටවත් බද්ධ වෙලා නැහැ. නමුත් එහෙම විඥානයක් තියෙනවා. අන්න එහෙම ඉන්ද්‍රිය බද්ධ නැති අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා එකක් තියෙනවා. ආනේ විඥානයට ගියා නම් අපි අපේ දැනුමේ කරල අවස්ථාවට ගිහිලා තියෙනවා. මූලික අවස්ථාවට ගිහිලා තියෙනවා. ප්‍රාරම්භක අවස්ථාවට ගිහිලා තියෙනවා. අපි ඔතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට මේක මතක නැතිලා. අපි දැන් දන්නේ කණෙන්, නාසයෙන්, කයෙන්, කටෙන් එන අත්දැකීම් පමණයි. මොකද ඒව සංඥාත් එක්ක වේදනාත් එක්ක හොඳට අසුරගෙන නම් කරලා තියෙනවා. මේවා රූප, මේවා ශබ්ද, මේවා ගන්ධ, මේවා රස, මේවා ස්පර්ශ, මේවා ධර්ම. මේක හැ, මේක කන, මේක නාසය, මේක දිව, මේක කය, මේක හිත. මේ මේ විඥාන ඔක්කොම දාන්න. නමුත් මේ ඔක්කොම නැති තැනකට ගියාට පස්සේ අපේ ප්‍රාග් අවචිත ගියාම, අපේ මූලික සත්‍යෙට ගියාම අපිට දැන් මතක නැති වෙනවා. අපි කොහෙන්දද ආවේ කියන එක මතක නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ආපහු කියලා දෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික පුංචි බබෙක්ගේ තත්ත්වයට ඇවිල්ලා ආය කලල අවස්ථාවටම යනකම් අපේ මේ විඥානය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තැනක ඉඳලා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ තැනට යනකොට මෙන්න මේකට මූලදීමේ ශක්තිය තියෙනවා. ඒ දරා ගැනීමේ ශක්තිය තියෙනවා නම් ඒ පුදුල මරණය ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා සර්වචන් දේශනාවේ සඳහන් වෙනවා යථා බුබ්බුල කංකස්සේ යථා පස්සේ මදීචිකං එවං ලෝකං අවික්ඛන්තං මච්චුරාජාන පස්සති. අපි කියන්නේ වේදනා බුබ්බුලෝස ප්‍රමා කියලා තව තැනක බුදුහාමුදුරුවෝ සඳහන් කරේ වේදනාව කියලා කියන්නේ ඒ වතුර කඩ බක්කඩකින් වතුර වැටෙනකොට පැන නැගෙන වතුර බුබුලක් වගේ එකක්. වේදනා බුබ්බුලෝස ප්‍රමා. ඒ වගේම අපි ගන්න සංඥාව මිරිඟුවක් වගේ මස්චුපපා. මනිච්චුපපා. මෙන්න මේ කාලේට ජීවිතය දිහා බලන්න පුළුවන් නම් වේදනාව නිකන් ජීවබුලක් වාගේ මිරිඟුවක් වගේ සංඥාව එහි තරමට දකින්න තරම් ක්ෂණ භංගුරව ඒ ඒ එන චිත්තක්ෂණයක් පාසා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා වෙන වෙන වශයෙන් දකිනවා නම් ඒ පුද්ගලයා මායයට නොපෙනී යනවා කියලා කියනවා. එමුද මරණ බැරි සත්‍යකට පස්සන අමරණීය සත්‍යකට පස්සනයි චිත්තක්ෂණය. ඒවන් ලෝකං අයකත්තස්ස අවික්ඛන්තං මේ ආකාශ මුළු ලෝකේම දිහා රූප විතරක් නෙවෙයි වේදනා නෙවෙයි සංඥා නෙවෙයි සංස්කාර නෙවෙයි විඥාන නෙවෙයි සෑම දෙයක් දිහාම ඒ ක්ෂණබංගුර භාවයෙන් බලනවා නම් ඒ පුද්ගල මරණයට අහු වෙන්නේ අමරණීයත්වයට පත් වෙන චිත්තක්ෂණය ඉතින් ඒකට අපේම ලස්සන සම්දිස්ථානයක් තමයි මේ වේදනානුපස්සනාව කායනුපස්සනාවක් තරකනේ ඒ කායනුපස්සනාවෙන් තමයි අපි සක්මන් කරන කය හිතගෙන ඉන්න කය නතර වෙච්ච කය ආශ්වාස ප්‍රශ්වාස කය පිටික් කොටාන වශයෙන් කය දහස් පරිදි කාය වශයෙන් කය කීක කඩාන කඩාන ආවේ මොකටද? ඉතාමත්ම කුඩාම චිත්තක්ෂණයක් තුළ අපි මේ ධාතු වශයෙන් මේක බලන්නේ කොහොමද? සුන්න මනසිකාරේ ධාතු මනසිකාරේ බැලුවා නම් ධාතු මනසිකාරයට යන හිත එහෙම නැත්නම් ඒ ඇති වෙන චිත්තක්ෂණයම වෙන දෙයකට නොවිසිරී ඒ හිත පවත්තන්න නම් අනිවාර්යයෙන්ම මම දැන් මෙතන කියන තැනට හිතෙන්න වෙනවා. කවදාකවත් මේ කියන తত্ত্বය හිතින් හිතලා හෝ කලින් ගත්ත දෙයක් මෙනෙහි කරලා හෝ වෙන කාටවත් හෝ පැටවීමක් නැහැ තමා විශ්ීම එතෙන් ගිහිල්ලා මම දැන් මෙතන කියන පදනමට එන්න ඕනේ. ආනෙතන ඊට පස්සේ රූප ධර්ම විශේෂයත් ආ වූ මේ ධාතුමනසිකාරය වේදනාව වගේ නාම ධර්ම වල කියන මේ ඒ ඒ තන හැදගහලා ඇති කරලා දෙන මේ ක්ෂණ භංගුර භාවයේ චිත්තක්ෂණ පාස ඉඳමේ යන ගතිය ගත්තාම ඕක ඇති වෙන්නේ ඉතින් ඒ ක්ෂණික චිත්තක්ෂණික සමාධිය ක්ෂණික සමාධියෙන් ඇර වෙන මොනම සමාධියකින්වත් ඔතෙන්ට එන්න බෑ. සමත සමාධියේ තියෙන අරමුණකට බැස ගන්න ගතිය එහෙම නැත්නම් අර්පණා සමාධියකදී ලෝ විචක්ෂණ බුද්ධිය හිතෙන්නේ නැහැ. මේකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ක්ෂණ මට්ටක් කන මට්ටක් තිතිකෝ සමාධි. ක්ෂණ මාත්‍ර පවතින සමාධිය. අන්නේ සමාධිය තමයි මේ කියන මේ ධාතු ස්වභාවය වේදනා ස්වභාවය දැක ගන්න පුළුවන්. ඉතින් මේකට තවත් උපමා සූත්‍රයක් වශයෙන් ගන්නවනම් සලායතන විභංග සූත්‍රයේදී පුදුමාකාර ලස්සන ක්‍රමයකට සර්වචනාංශමේ වේදනාටික පෙන්නලා ඒ වේදනාව වලින් එකකින් එක ප්‍රතිස්ථාපනය කරන්නේ එකකින් එකක් අයින් කරගනිමින් හොඳට ගන්න ගොරෝසු තැන ඉඳලා නොදන්න තැනට යන හැටි පුදුමාකාර ලස්සන පාරක් කියලා දෙනවා. ඒකේ මම අද මාතෘකා කරන්න බලාපොරොත්තු නැත්තම් උපුටා දක්වන්න බලාපොරොත්තු වෙන්නේ මදහජේ පමණයි. මේ සූත්‍ර කියවනකන්ට බලන්න පුළුවන් කොහොමද එතෙන්ට මේ පිරිසුම බුදු ආමතුරු ලබා ගන්නෙ. ඉතින් කොච්චර ගැඹුරකට ගෙනියනවද කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේම හිතලා මේ වගේ බණහන පිරිසක් විශේෂයෙන්ම සංඝයා වහන්සේලා දැකලා මහණෙනි මේ මම අද ශලංග මේ සලායතන විභංගයේ දේශනා කරන්න හදනේ මනාපත ආහඬ හිත යොදන්නේ කියලා කල්ලාසෝම ඇඟවීමක් කරනවා. සාදුකම් සුනාස මනසිකරෝත මහසිස්සාමි ඊට පස්සේ සඳහන් කරලා කීපයක්ම කරුණු සඳහන් කරලා ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා මහාන සංසාරේ බය දකින්නවනම් සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් මේ චක්තිංස සත්පදා මේ ලෝකේ ඉන්න සත්වයන්ට ඇති ගමන්පත 36ක් තියෙනවා. අන්නේ 36 පොඩ්ඩක් දැනගන්න ඕනේ. ওই 36න් පිට මොනක්වත් නැහැ ලෝකේ. මේ 36 විස්තර කරන්නේ මේ වේදනාව අනුව. බුදුජානක වහන්සේ දේශනා කරනවා ඇහැට රූපයක් දැකීම නිසා සැප දුක අදුක්කම සුඛ කියලා වේදනා තුනක් පහළ වෙන්න පුළුවන්. කනට ශබ්දයක් ඇහිම නිසා සැප දුක් අදුක්කම සුඛ කියලා වේදනා තුනක් පහළ වෙන්න පුළුවන්. නාසයට, දිවට, කයට, මනසට කියන මේ සලආයතන විශේෂයි. සැප වශයෙන්, දුක් වශයෙන්, අදුක්කම සුඛ වශයෙන් වේදනා පහළ වෙන්න පුළුවන්. මේ වේදනා ඔක්කොම 18ක් වෙනවා. ඇහැට තුනයි, කනට තුනයි, නහයට තුනයි, දිවට තුනයි, කයට තුනයි, හිතට තුනයි. මේ 18 ආමිෂ වශයෙන් පහළ වෙන්නත් පුළුවන්, නිර්ආමිෂ වශයෙන් පහළ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇහැට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඇහැට රූප, කනට ශබ්ද ආදි වශයෙන් බාහිර ආරම්භණයක් ඇතුව ආමිෂ ආරම්භණයක් ඇතුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් නිර්ආමිෂ ආරම්භණයක් ඇතුව මේක ලස්සන වචන දෙකක් සර්වචනාංශ මේ සලායතනේ භංගේ පාවිච්චි කරන මේ ආමිෂ නිර්ආමිෂ කියන මේ ප්‍රතිපත්තාන සූත්‍රය වෙනුවට ගේහසිත නෙක්ඛම්මසිත කියලා. ගේහසිත කියන්නේ ගෘහාශ්‍රිත. සාමාන්‍ය පු탁ඥයයි. ඒතර දුරේ කටයුතු කරන කෙනා ආමිෂයෙන් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් තමයි මේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා විදී. නමුත් නික්කම්ම සිත සිත ඇති භාවනා කරන පරම අනපන්ත සීනාසන ආශ්‍රය කරමින් භාවනා කරන ඇත්තන්ට අර වගේම තියෙනවා නික්කම්ම සිත වශයෙන් සැප දුක් අදුක්කම සුඛ කියලා එහෙන් කණින් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන හය ආකාරයකට එතකොට ඔය 18 ඒවා දෙකක් කියලා දිච්චාම 35ක් වෙනවා. කොනෝජිසයි තමයි ලෝකිකයන්. එක විදිහකට ලෝකේ නිර්වචනය කරන්න පුළුවන් වේදනාචෛසික අනුව සත්‍යින්ස සත්පදා. සත්‍යයෙන් ගමන් කරන්නා වූ මාර්ග 36ක් තියෙනවා. මෙන්න මේ 36 දී සර්වචනාගේ බොහෝම ලස්සනට නිකන් මට පුදුමයි කිසිම කල්ලාලක් පාවිච්චි කරන්නේ නැහැ කිසිම රටවණු පාවිච්චි දෙයක් නැහැ මොනම ටීචින් ටෙක්නික් එකක්වත් නැහැ. තාමත් ගැඹුරු සාමීකරණයකට අපිව ගෙනියනවා. උන්වහන්සේ සඳහන් කරනවා නෙක්ඛම්මසිත සෝමනස්සේ කියලා එකක් තියෙනවා. ගේහිත සෝමනස්සේ කියලා එකක් තියෙනවා. නෙක්ඛම්මසිත සෝමනස්සේ කියලා කියන්නේ මේ භාවනා කරනකොට එහෙන් රූප නොදැකීම තුළින් ඇතිවෙනා වූ විවේක වූ ප්‍රීති සුඛය. කණෙන් ශබ්ද නැහැීම නිසා බාහිර ශබ්ද නැතිකම නිසා භාවනා කරනකොට එතනත් ඇති වෙනවා අපට නික්කම්ම සිට සොම්නස් දුම්නස් දුක්ඛම සුඛ කියලා මෙතන කතා කරන්නේ හෝමනස්සේ විතරයි. ඒ වගේම නාසයටත් ගලක් සුලක් මොනක්වත් පදින්න නැති වෙලාවේ භාවනාවට බාධාවක් නැති වෙලාවේදී ඒක සතුටක් තියෙනවා. භාවනා කරන්නයි දානවා. ඒක දැනගන්නේ සතුට නැති වෙච්ච වෙලාවට නම් මෙහෙමනම් ඇස් වෙච්චලා මෙහෙමයි කියලා දැනගන්නේ කොහොම හරි නරක නපුරු ගඳක් හෝ සුවඳක් නැත්තම් භාවනාවට බාධාවක් නැහැ. ඒ වගේම ජීවිත රසක් හෝ වෙන වචන කතා කිරීමක් නැත්තම් භාවනාවට යාදන ගතියක් තියෙනවා. ඒක විවේකජ උපීති සුඛයක්. ඒ වගේම තමයි කායයට ගත්ත අරමුණේම හිත මොනට මොන දාලා කියනවනම් එතනත් ඇති වෙනවා විවේකජම් පීති සුඛක්. හිතට හිත විදි නැත්තම් හිත භාවනාවට යාදෙනවනම් එතකොටත් සමෙද මෙන්න මේකට සර්වඥාන්ත දේශනා කරනවා මේ නිකම්ම සිත සෝමනස්සේ මේක තමයි නිරාමිස සුඛය කියන්නේ. දිත්ත ධම්ම සුඛය කියලා මේකට කියනවා. සමත අරමුණක හිත තැම්පත් වෙනකොට විපස්සනා අරමුණක විපස්සනා සමාධිය එනකොටත් මේක දැනෙනවා. ආනේ මේ ඉනේක ගලපන්නේ කියලා කියනවා. ජීතර නැත්නම් ගෘහස්විතව නැත්නම් පු탁චනව ඇහැද රූපයක් දීලා ඒ රූපේ ප්‍රියමනාපයි කන්තයි ඉච්ඡයි මනාපයි ඉෂ්ඨකාන්තෝ මනාප රූපයක් වීමේ ඇහැ පිළවන අවස්ථාවල අපි කියනෝනේ. අව කනට මිහිරි ඉෂ්ඨ වූ කාන්තෝ ප්‍රිය වූ ශබ්දසල ඇහැ පිළවන වෙලාව තියෙන සෝමනස්සේ තියෙන. ඒ වගේම නාසයට සුවඳ දීලා ජීවිත විවිධ රසමසෝලු දීලා කායත සුකෝභෝගී යාන වාහන ආදී සියලුම සත්‍ය සම්පත්තිය හිතට හොඳ ප්‍රියමනාප මතිමතාන්තර දීලා මේ ලබන ගෘහාශ්‍රිත සොම්නස් හයකුත් කියනවා. ඉතින් අරුවචනාංශය සඳහන් කරනවා යම් ආකාරයක වේදනාව මතින් වේදනාව දුරු කරන්න. වේදනාව නිසාම වේදනාව දුරු කිරීමේ මේ අවේදිත සුඛයට යන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ දෙකම පෙන්වලා හිතට අන්න අර ගෘහාශ්‍රිත සෝමනස්ස හය මේ නික්කම්ම සිත සෝමනස්ස හයෙන් පන්නලා ගන්න ඉතියි. ඒ නිසා මේ දෙකම ලබලා තියෙනවා. ඒක හොඳට මේ භාවනා කරනකොට හොඳට තේරෙනවා. අපි භාවනා කරමින් ඉන්නකොට ගෙදරවල දොරවල විශාල වැඩ රාජකාරී ජීවිත නිවාඩු දාගෙන දුර ගමන් කරගෙන අපි මේ විවේක විස්තරයක් හොයාගෙන ඉන්නේ ඒ විවේක ස්ථානයකට ආවට පස්සේ අපිට මේ දකපු තරකෝ විශේෂයෙන්ම හොඳ රූප රාශි රාශි වශයෙන් හිතට පේන්න පටන් අරගත්තොත් ඇහැට නොඋනත් එනත මේ භාවනා මධ්‍යස්ථානයේ අපි අමනාප විදිහේ නරක විදිහේ දර්ශන පේන්න පටන් අරගත්තොත් අපේ භාවනාව හරියන්නේ. එතකොට අපිට කනගාටුවක් ඇති වෙනවා. කොච්චර අමාරුවෙන් මේ වගේ තලක් හදාගත්තේ නැත ඉතින්වත් මේ වගේ මේ දේවල් පේන්න තියෙනවනේ කියලා තරකක් හිතේ. එහෙම නැත්තම් අපිට සපතක් ඇති වෙනවා. අනේ අපි හදාගත්ත භාවනා මධ්‍යස්ථානයේ අපිට ගිය ඕන වෙලාවෙ ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. දුක වලින් ප්‍රශ්නයක් නැහැ. සද්ද වලින් ප්‍රශ්නයක් නැහැ. නාසයෙන් ගඳේ කන්න ප්‍රශ්නයක් නැහැ. ජීවිත රසමගේ ප්‍රශ්නයක් නෑ කායික පහසමගේ ප්‍රශ්නයක් නෑ හිතට විවිධාකාර මතිමතාන්තරන ප්‍රශ්නයක් නෑ කියලා ඒ එන රූප ශබ්ද ගන්ධ රස නැති නැත්නම් ආයතන වලට විවේකී ලැබීමෙන් ඇතිවෙච්ච ප්‍රීති සුඛයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ අපිට සමත සමාධිය දැන් ඉස්මතු වෙලා සමත සමාධිය අපිට හරි ගිහිලා ආනේ හරි වෙලාව ඇති වෙන සැපය අර ගෙවල් දොරවල් වල ආමිෂයෙන් ගන්න සැපයත් එක්ක සංසන්දනය කරලා ඒ නෙක්ඛම්ම සිත සෝමනසය මාර්ගයෙන් කේසිත සෝමනසහයම ප්‍රහාණය කරන්න කියනවා. ඉතින් ඒක හොඳටම පැහැදිලි අර කියන කායනපසනාව වගේ දෙයක් කරලා සමත සමාධියක් හෝ විපස්සනාවක් ඇති කෙනෙකුට පමණයි මේ කියන බණේ තේරෙන්නේ. ඒ නෙක්ඛම සිත එනත්තම් විවේකයෙන් උපන්නා වූ ප්‍රීතිය අත්දකලා නැති කෙනෙකුට ශූන්‍යාකාරයක් අත්දකලා නැති රුක්ඛ මූලයක් අත්දකලා නැති අරණ්‍යයක් අත්දකලා නැති එහෙනම් හිතේ විවේකයක් අත්දකලා නැති කෙනාට මේකදී තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ පිරිස් වලට දැනෙන පිරිසකට මේක තේරුම් ගන්න පුළුවන්. ඊගාවට සරුවචනාංශයෙන් පෙන්ලා කියලා තියෙනවා ජීවිත දෝමනසයකුත් තියෙනවා නෙක්ඛම්මසිත දෝමනසයකුත් තියෙනවා. ඊවල දොරවල් වල දුක තියෙනවා කියන එක මම විස්තර බණ කියන්න ඕනේ නැහැ. රූප වලට ඇහැට පේන හරියක් පේන්නේ මොකක් හරි ඉතින් හිත නරක වෙන දේවල්ම තමයි. කනට ඇහෙනවා නම් ඇහෙන්නේ ඒකම තමයි. ආශේෂ ගන්ධට, ජීවිත, කයට, හිතට. අභෝකාසෝ බබ්බජ්ජා මේ ගෘහාසිත වාදේ පැවිද්ද නම් අභ්‍යවකාශය වගේ කියනවා. රජෝපසා කියලා රජෝපසෝ කියලා කියන්නේ දූවිලි ගහනයි. කෙලස්ම තමයි මේ ගෘහාසිත භාවය. ඉතින් ඒකදී ඇති වෙන දෝමනස්සේ උංග දෙනෙක් ගන්නවා. නමුත් උගතේකට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ? නෙක්ඛම්ම සිත දෝමනා කියන්නේ. මේ හාමුදුරුවෝ කියන දුක මොකද්ද කියලා. නැත්නම් භාවනා කරනකොට ලැබෙන දුක මොකද්ද කියලා. ඒක අපිට ආනාපානිය අරගන්නකොට උනත් හොඳට විස්තර කර දෙන්න පුළුවන්. අර කලින් කියාපු තාට යම් කිසි කෙනෙකුට ඒක පරියන්කේකදී හොඳට ආනාපාන සංසිඳිලා ගුරුවරු අධ්‍යක්ෂකව ගුරු උපදෙස් දීලා ඒ අධ්‍යක්ෂකව විවේකී උන්ක වේලාවක් ඉඳලා නැගිටතර පස්සේ දැනෙනවානේ ලොකු සහැල්ලු ගතියක්, ලොකු මේ ඉස්පාසු ගතියක්, විස්රාම ගතියක්, විවේක ගතියක්. ආන්නේ විවේකේ පහුවෙන්ද නැති වුණාම ඔන්න එක පැත්තක කනගාටුවක්. ඊයේ මට හර ගියා අද නැහැ. තව එකක් තියෙනවා සංසසූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්‍යානුරක්කී සත්‍යානුබෝධ සත්‍යානුපත්ති කියලා. සත්‍යානුබෝධය අර කියන විදිහට දවසක අපි ලබලා තියෙන නමුත් ඒක ස්ථිරසාර කරගන්න. නැත්තම් මේක මාර්ග ඥානයකින් ඵල ඥානයකින් තහවුරු කරගන්න අපි උත්සාහ කරනකොට ඒක හරියන්නේ නැති වෙච්චහමත් ඔන්න සෝමනසයක් යනවා. මන්ට වාරේ කානාපාන හොඳට හරියියා එක්ක අද නැහැ. එහෙම නැත්නම් ඒක මට ධානයක් වඩ සාපත් කරගන්න බැරි වුණානේ. මන්ට ඒක මාර්ගඵලයක් වඩපත් කරගන්න බැරි වුණානේ කියලා අනුත්තර වූ ඒ විමෝක්ෂය පිළිබඳව ඇති ආශාව තාම සම්පූර්ණ නොවීම නිසා භාවනාවේදී තියෙන දුකක්. ඒ නිසා සර්වඥාගේ සඳහන් වෙනවා ගෙවල් දොරවල් වල තියෙන නැත්නම් ආමිෂ දුක මෙන්න මේ දෙකට වඩා භාවනාදී හම්බෙන මේ දුක හොඳයි කියලා. ගෙවල් දොරවල් වල තියෙන මේ ආමිෂ දුක මේ භාවනාවේදී හම් වෙන පිහාපච්චා උප්පතිස දුක්ඛන් දෝමනසං කියලා කියනවා. තමන් බලාපොරොත්තු නිවන, තමන් බලාපොරොත්තු මාර්ගඵලය, ධ්‍යානය, තාම නොලැබුණා කියන දුක ගෙවල් දොරවල් වැනි දුකට හොඳයි කියලා කියනවා. ඒ නිසා ගෙවල් දොරවල් වල තියෙන දුක, ආමිෂ දුක, මේ නෙක්ඛම්මසිත දුකේ නැත්නම් නිරාමිෂ දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා ගෙවල් දොරවල් වල තියෙන උපේක්ෂාවක්, භාවනා ජීවිතේ නැත්නම් අරණ්‍ය ජීවිතේ තියෙන උපේක්ෂාවක්. ගෙවල් දොරවල් වල තියෙන උපේක්ෂාව කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. වාසියට කන් ඇහෙන්නේ නැතිවම තියෙන්නේ කොච්චර වීර්යවත් ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ. ඒ මොකද ඒක හරියන්නේ නැහැ. ඒ වැඩේට කැමති නැහැ. එතකොට උපේක්ෂාවක් තියෙනවා. බීරියලියට වේනා ගායනා කරනවා වගේ උගක් කළා ඉතින් ඔක පෞලි සෙමන් දෙන්නේ මහලු නිතර කියා ගන්න දේවල්. අන්න ඒ උපේක්ෂාව ඉතින් ඒක බේරණ කිසියක් නෑ නේ මේක ඉතින් ප්‍රෙෂර් එක නැගපුවාම කොහෙන් හරි වැල් එක රිලීස් වෙනවා. ඒකක් තියෙනවා. ඒ වගේම තියෙනවා මේ මේ භාවනා කරන්න ගියාම උපේක්ෂාවක් තියෙනවා. ඉස්සරහ අපි මේවට කිපෙනවා. ඕන ප්‍රභාකරන්ට ලෙඩක් වුණයි කිව්වම හරි සන්තෝෂයක් ඇති. ඕන සිංහල හමුදාවට වැදුණයි කියනකොට ඉතින් කනගාටුවක් වෙනවා. භාවනා කරන්න ගියාම ඌව ඉතින් ඒ ඌව ළමා වැඩ කියලා අමතක කරන්න පටන් ගන්නවා. ඒක පිළිබඳව ඉච්චර හිතට ආවත් තේරුම් අරගන්නවා මෙහෙලත් එක යන්න බෑ. ඒසුට ඒවා පිළිබඳව උපේක්ෂාව භාවනාව කියනවා. බුදුචානන් වහන්සේ දේශනා කරනවාර ගෙදරවල දොරවල තියෙන වීණා බිරි බීරියලේ තියෙන වීණා ගායනා වගේ උපේක්ෂාවට වැඩිය බොහෝම හොඳයි කියලා භාවනාදී හම්බෙන අරනේ කමසිත උපේක්ෂාව. මේකෙන් ගොඩක් බණ කියනවා නමුත් මේ පිළිස නිසා මම හිතන්නේ බේරෙයි කියලා මම. ඒක නැත්නම් මේක උඟක් අමාරු සම්දිස්ථානය. මේ නිකම්මසිත උපේක්ෂාව කියන එක උඟ දෙනෙක් හිතන්නේ කැක්කමක් නැතිදයක්. පපුවක් නැහැ. ඉස්සර වගේ නේ අපි කියවට මොනම දෙයක් ගණන් ගන්නෑ. අනිකර ආත්මార్థකාමී කිය මන්දර මෑතකදී පොත් දෙක තුනක්ම ලියවිලා තිබුණා මට ඒව ගැන කොහොම කියන්නද කියලා තේරෙන්නේ නැහැ. මේ භාවනා කරන ඇත්තෝ මේ තනි කර ආත්මාර්ථකාමයේ සලකාගෙන තමන්ගේ පැත්ත විතර බලනවා අනික් ආගම් වල එහෙමද කොච්චර තෝ මේ සුඛ සාගර කටයුතු කරනවා අරම මේව උදව් කරනවා අපේ එකේ එහෙම නැහැ තමන්ගේ වැඩක් විතරක් බලන්නේ කියලා මේ නේකමසිත උපේක්ෂාව කියන අර්ථය බුදුහාමුදුරන් පෙන්වන ගැඹුරු දාන්නේ නැතුව හරියට දොස් කියලා කියනවා ඒක හොඳටම කියනවා විනය පොතේ පටන් ගන්නකොටම වේරන්දි බ්‍රාහ්මණය ඇවිල්ලා රහවචනාංශයට බණිනවා බැනිල්ලක් පද අටක් දාලා ඔබ වහන්සේගේ වැඩ පිළිවෙල දිහා බලන ඔබ වහන්සේ කිසිම කැක්කමක් නැති විදිහට ලෝකේ රසක් අඳුරන්නේ නැති විදිහට ජාතිය ඉතුරු කරන්නේ නැති විදිහට දිග්ගටම බැනගෙන බැනගෙන බුදුහාම බාගට එනවා කියලා ඔබ ඇත්ත බ්‍රාහ්මණ ඔබ කිසිදේ බලනකොට එක පැත්තකින් ඇස තමයි කියන්නේ ඒක පොත වෙලා බලපෙලා කියවන්නේ මේ විනය පොතේ තියෙන උගක් කලාවක සංඝයක් කියවන්නේ විනය මත බොහොම බයයි සංඝයාට ඊව කොහොමරක්වත් කියලා දේශනා කරන්න බෑ කොහොම හරි අන්නේම උපේක්ෂාවක් තියෙනවා මේ පැවිද්ද නැත්නම් භාවනාවේ නැත්නම් භාවනාවේ නිරාමිෂ සුඛේ අන්නේ ආමිෂ උපේක්ෂාවේ නිරාමිෂ උපේක්ෂාව දෙක අතරින් ආමිෂ උපේක්ෂාව ගේහිත උපේක්ෂාව මෙන්න මේ විදිහේ නේකමසිත උපේක්ෂාවෙන් අයින් කරන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට ගියාම අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? නේකමසිත සෝමනස්යයි නේකමසිත දෝමනස්යයි නේකමසිත උපේක්ෂාවයි. හානෙකදී නෙක්ඛම්මසිත දෝමනස්සේ නෙක්ඛම්මසිත සෝමනස්සේ මාර්ගෙන් අයින් කරන්නයි කියලා කියනවා. ඒ කියන්නේ භාවනා කරනකොට අපිට අනන්තවත් වෙනවා. දැන් මම මෙච්චර භාවනා කරා. මෙච්චර කල් භාවනා කරා. අරහතු ගුරුලන්ට භාවනා කරා. මේ මේ කමඨාන භාවනා කරා. කිසිම දෙයක් ලැබිලා නැහැ. හැමදාම මෙතන හිතේ කියලා ඒක පිළිබඳව හරි තමන් බලාපොරොත්තු වෙනා වූ ඒ නිෂ්ඨාව නොලැබීම නිසා කියන දුකක් තියෙනවා. ආනේ දුක විවේකයෙන් උපන්නා වූ ප්‍රීති සුඛය ගැන කල්පනා කරලා. මගේ හිත අරමුණට මොහොත මොන දාලා ඉන්නකොට ඒකේ ලෝභේ නැහෙනේ. ඒ හිතේ ද්වේෂේ නැහෙනේ. ඒ හිතේ මෝහේ නැහෙනේ. ඒ හිත අනුගාන කෙලෙස් වලින් නිදහස්නේ කියලා අර ඇතිවෙච්චා වූ බලාපොරොත්තු නැතිවීම නිසා ඇති වෙන නෙක්ඛම්මසිත දෝමනසය මෙන්න මේ විදිහට නේකම්මනස සෝමනස්සේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඒක නිසා මුත්‍රාඥානසේ බණ කියන්නේ කියහම අපි කල්මු සඳහන් කරා වගේ සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කිය දර්ශනය කරලා පෙන්නනවා ඔබ ඉස්සර සපතුක එහෙනම් හොඳ නරක මෙන්න මෙහෙමයි දැක්කේ. දැන් බලනකොට බලන්න අරමුණක් නම් තියෙනවානේ. ඒ අරමුණේ ධ්‍යානන ලැබුණාට මාර්ගඵල ලැබුණාට අරමුණේ හිත පවතිනවායි කියලා කියන්නේ. මොන තරම් වටිනා කරනද? ඒ නිසා ඒක දිගට පවත්වන්න පවත්වනකොට කවදා හරි උක හම් වෙයි. ඒක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපයි කියලා. මේ යෝගාවචරය ඉන්න තන සංදර්ශනය කරලා පෙන්වීමේ ශක්තිය බුදුහාමුදුරනේ 100ක් වගේ වුණා. අන්න ඒක දක්ෂණං එවැනි ගුරුවරයෙක් කවදාකවත් යෝගාවචරයේ මන් දොස්සහයි කරන්නේ. ඇත්තටම මේ උනන්දු කරන ගොඩක් කරුණු කියනවා. ආන්නේ කර්ම පෙන්වුවාට පස්සේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම කෝක වුණත් අපි අද අරමුණට මුණ දාලා ඉන්න පුළුවන්. අරමුණත් එක්ක විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන්. එතකොට ඇති වෙනා වූ විවේකයේ පීචි සුඛය දැකලා බලාපොරොත්තු සුන්වීමෙන් ඇති වෙන කනගාටුව අයින් කරන්න කියලා. එතකොට ඉතුරු වෙන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සේ. මේ නෙක්ඛම්මසිත සෝමනස්සේ නෙක්ඛම්මසිත උපේක්ෂා මාර්ගයෙන් අයින් කරන්නයි කියලා කියනවා. මට ප්‍රතිඵල ලැබුණත් එකයි නැතත් එකයි. මට භාවනා කරනකොට අරමුණ මොනට මොන දාලා තිබුණත් එකයි නැතත් එකයි. මම හැමදාම භාවනා කරනවා. මම නිසිපතා මේක කරනවා. මේක මගේ යුතුයකමක් කියලා ඒ භාවනාවේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳව අපේක්ෂාව අතහැරලා කල යුත්තේ කිරීමක් වශයෙන් කරගෙන යනකොට ඒ පුද්ගලයාට හම් වෙලා සතුට මම අම්මා අප්පාවත් නැති විදිහට අපි වෙන්දට වැඩි භාවනා කරනවානේ අපේ ගුරුවරුවත් අපිට කියලා දුන්නේ නැත්නම් අපි භාවනා කරනවානේ කියලා නීතිපතා භාවනා කරන්න එක් බාට පත්‍ච්චාම ඉබේම ඒ පුද්ගලයාට ආධ්‍යාත්මික පිරිච්චිගතයක් ආත්ම සන්තුෂ්ටියක් ඇති වෙන පටන් ගන්නවා මේකම තමයි ඇත්තටම විචාමත්ව වෙනස් ක්‍රමයකට වෙන්නේ නැති සැපයෙන් දුක අයින් කරලා අදුක්කම සුඛය දැකපු දවසේ නැත්නම් අදුක්කම සුඛය අදුක්කම සුඛේ වශයෙන් දක්වපු දාසේ පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙනවා මනුස්ස ජීවිතේ ඉතාමත්ම නොදන්න වටිනා නිගහනයක් හොයාගත්තා වගේ. මේක කල අපි ඒක පන්නලා ගියේ දැක්කේ නැහැ. අපි නිතරම හෙව්වේ අර වර්ණවත් වූ සැප හෝ දුක පමණයි. ඒ දෙක අතරමැද ඇත්තව මේ උපේක්ෂාව, මධ්‍යස්ථ වේදනාව, එහෙනම් අදුක්කම සුඛ වේදනාව දැකපු දවසේ, දැකලා අවබෝධ කරපු දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා අපි කොච්චරනම් මේකට නොසලකලා තියෙනවද අපි කොච්චරනම් මේක පුංචි කරලා සලකලා තියෙන ඒ තාක් අපි දුකේ හිටියේ නිතරම චිත්තක්ෂණ දෙකක් මැද තියෙන මේ අදුක්කම සුඛය දන්නවනම් අපිට සැපයෙන් ඔච්චරම වාල් වෙලා යන්න දෙයක් නැහැ අපිට දුකෙන් ඔච්චරම අද්දිකේ ගය අද්දික ගහගෙන අඳා වැළපෙන දෙයක් නැත්තේ මොකද මේ දෙක මැද අනන්තවත් අදුක්කම සුඛ වේදනා තියෙනවා ග්‍රහවස්තු දිහා ගාක් වෙලා බලන් හිටියොත් මේ හඳ මේ තරු මේ වර්ණවත් තරු මේ වර්ණ නැති තරු ගාක් කියලා බලනකොට තියෙනවා මේ වාසර මැද තියෙන අවකාශයයි වැඩි. ග්‍රහවස්තු මාර්ගයෙන් තමයි අපිට අවකාශය දිහාට හිතවත් යොදවන්න පුළුවන්. එහෙනම් නැත්නම් අපි පොළොව දිහා බලන්නේ. පොළොව උස්සලා පොඩ්ඩක් බලන්නේ අපි ඇත්තටම ග්‍රහවස්තු බලන්නේ. නමුත් මේ මනුස්සයා හුඟක් ඥානවන්තයන් මේ මනසට පේනවා ඒ අතරමැද තියෙන අවකාශයට ඒ යොදනකොට මේ පොළොව බලනකොට මැටි දැක දැක හිටපු මිනිස්සයා ග්‍රහවත්තු බලන කෙන ඔළුව ස්වභාවම වෙන අවකාශය දකිනකොට පුදුමාකාර විවේකයක් එන්න පටන් ගන්නවා. ඒක තමයි සැප වේදනා දුක් වේදනා පිළිබඳව ලොකු පුංචි කම් බලන්නේ නැතුව හොඳ නරක බලන්නේ නැතුව ගොඩක් බලන් හිටියොත් කැමැති වුණත් අකමැති වුණත් අපේ වැඩේ කෙලවර වෙන්නේ අදුක්කම සුඛ වේදනාවයි. ඒ නිසා අපි නෙක්ඛම්මසිත නෙක්ඛම්මසිත සෝමනස්සේ කවදා හරි නෙක්ඛම්මසිත උපේක්ෂා මාර්ගයෙන් යොදවන්න නම් ඇත්තටම භාවනාවේ ලොකුම ලොකු තලසුණකම භාවනාවේ ලොකුම ලොකු මෝරච්ච ගතියක් මන අහලා අහලා අහලා තේරුම් ගන්න මේ වර්ණවත් කුපිත ගතිය ඇති චංචන කම්පන ගතිසුල කවදාකවත් ඔය කියන සාන්ත සුන්දරකම නැහැ ඒක සේරම බලහිනකොට තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒක බාහන ස්වභාවය. අන්න ඒක අගේ කරන්න ගන්න මිනිහා අගේ කරන්න ගන්න උපාසක අගේ කරන්න ගන්න යෝගාවචරය අගේ කරන්න ගන්න භික්ෂුව ඒ තුලින් අනිවාර්යයෙන්ම අර කියා ගන්න බැරි දන්නා තැන සිට නොදන්නා තැනට යන උපේක්ෂාවට යන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ තියෙන උපේක්ෂාවට යන්නේ ඒක නෙවෙයි. උපේක්ෂාව අගේ කරන එක. තෑග්ග දෙන එක නෙමෙයි වටිනාකම කියන්නේ තෑග්ග බාර ගන්න එක. ඒසම හුඟ දෙනෙක් ඉන්නේ අද මේ උපේක්ෂාව දැකලා අඳුර ගන්න නැතුව. එහෙම නැත්නම් උපේක්ෂාවට පයින් ගන්නවා. ගණන් ගන්න නැතුව. ඒක නිසා භාවනාවේදී නැත්නම් කමඨා සුද්ධ කරනකොට දැන නොදැන අන්තිමට යොමු කරන්නේ මේ මොනවාක්වත් නැති තැන හොඳයි මොනවාක්වත් කුණක් අන්දලයක් නැහැ. ඒක වඩා. ඒ නිසා ඉස්ලාම බුදුහාමුදුරෝ බුදු ශාසනය අනුශාසනා කරන්නේ සබ්බභාවස්ථා කරනවා. සියලු පරිෙන් වෙන්වීම තමයි මනුෂ්‍යකම කියලා කියන්නේ. පින් කරනවා කියන එක ඒක වෙනුවට කරන විකල්පයක් විතරයි. මොකද පින් කරනකොට පෞ සිද්ධ වෙන්නේ නැති නිසා. නමුත් වැදගත්ම දේ පරිෙන් පින්ගෙන එකයි. මේ පරිෙන් වෙන්වීම තමයි මේ උපේක්ෂා වේදනාවේදී දෙන්න කියලා කියන්නේ අපි කය හොල්ලන්නේ නැහැ. වචන කතා කරන්නේ නැහැ. පැයක් ඉඳගෙන ඉන්නවා. අනුගාන කාය වචී දුෂ්චර්ක නතර වෙනවානේ. ওই පැයෙන් විනාඩි දෙකක් හරි එකක් හරි අපි අරමුණටම මොන දාලා ඉන්නවා. ඒ වෙලාවේදී මනස් දුෂ්චර්ක වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි දෙයක් පැයකට එකක් වගේ එනත විනාඩියට එකක් වගේ නැත්නම් තප්පරයකට එකක් වගේ නැවත නැවත නැවත නැවත සිද්ධ වෙනවා නම් ඕක තමයි සර්වචනංශ දේශනා කරන්නේ සත්තාන විසුද්ධිය. මේ සත්‍යයේ විසුද්ධිය සිද්ධ වෙනවා. නමුත් ඒ සත්‍යය මේ භාවනා කරන යෝගාවචරය බලාපොරොත්තු වෙනකොට ධානයක් ලැබේවා මාර්ගඵලයක් ලැබේවා අහසෙන් යන්න ලැබේවා අනුන් කියන දේවල් අහන්න ලැබේවා අභිඥා ලැබේවා නානා ප්‍රදේවල් බලාපොරොත්තු වෙනකොට අර ලැබිච්ච අරමුණ සහ අරමුණට මුලට මුණ දාලා ඉන්න චිත්තක්ෂණයවත් අගේ කරන්න ගන්නෑ මෙන්න මේ විදිහට භාවනාවට අනදර කරන එක නතර කරන්න ඕනේ ඒක නිසා භාවනා කර්මස්ථානයේ වඩනකොට එන හිතවිලි එන දැනීම් සියල්ලම ගුරුවරයාට ප්‍රකාශ කරන්න ඕනේ. එසකට ගුරුවරයා පෙන්ලා දීලා තියෙන ගුරුසු දේවල් අයින් කරමින් අයින් කරමින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර උපේක්ෂාවට යන හැටි. මට මතක් වුණා මෙන්න මෙහෙම විහිළු කතාවක්. ඒක පැත්තකින් අපිට ඒක හිතා ගන්න පුළුවන්. ඒ අපි ඉන්න කාලේ විශ්වවිද්‍යාලයේ දුන කතාවක්. ඒ විශ්වවිද්‍යාලේ පාඩම් කරන කාලේ. ඒක ශිෂ්‍යයෙකුට කාරණා තුනක් ඉදිරිපත් කරනවා හිතා ගන්නවා මේකේ සම්භාව්‍යතාවය අනුව මම කරන්නේ කියලා. එකක් තමයි මේ චිත්‍රපටයක් කරන්න තියෙනවා කට්ටිය අඳලා ඇති මම යනවාද. ඒක තමයි ඒ ගෑන් ළමෙන් දී කියලා කියන එයත් එක්ක යනවා. තුන තමයි පාඩම් කරන්න දෙන එක කරනවා කියන්නේ. මේ තුනේ එකයි කරන්න පුළුවන්. ඒ තුනට මොකද කරන්නේ කියලා. ඉතින් මනස රතපහක් කරගෙන හි කියනවලු මේක ජෝතිජාඥෝගේ මූණ පැත්ත තිබ්බොත් මං ගෑන පැත්ත කරගින්න. සතපහකෙන් පැත්ත කියලා තිබ්බොත් මම චිත්‍රපටි බලන්න යනවා. උඩ දාන සති කෙලින් හිටියොත් පාඩම් කරනවා කිය. ඇත්තට හරි ලොකු chance එකක් ගන්න. ඔය වගේ තමයි මේ අදුක්කම සුඛ වේදනාවට අපේ වැඩි වැටුනොත් තමයි ඒක පිළිගන්න ලැහැස්ති නැත්නම් අපි සුඛේ නැත්නම් දුක තමයි ඉන්නේ. මොකද අපිට මතක් වෙන්න ඕන පැහැදිලිවම ගතට ගන්න අපේ ගතපාර ගණකවක් තියෙනවා හිතින්න පුළුවන්. නමුත් එහෙම කරකෝත් නම් අපි හිතා ගන්න ඕනේ සම්භාව්‍යතාවය කොහොම හිතීද කියලා. ඒකයි මේ භාවනා කරන ප්‍රතිඵල නැත්තේ. ඇත්තටම ප්‍රතිඵල දෙනවා කිසි කෙනෙක් ඒක ගුරුවරයාට කියන්න ගන්නෙත් නැහැ. ඒක ගුරුවරයා කියපුවාම ඉතින් මේ හිත සන්තෝෂ කරන්න කියනවා කියන්නේ. මේ සුඛ දුක්ඛ වේදනා සුඛේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. ඊට පස්සේ ලැබෙන සුඛ වේදනාව උපේක්ෂා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. මෙන්න මේ උපේක්ෂාව උපේක්ෂාව වශයෙන් ගන්නවනම් ඒක සපක්. ඒක ගන්න නැත්නම් දුක. ඒක තමයි ධම්මදින තෙරණාද මතක් කරලා තියෙන්නේ. අපේ අදුක්කම සුඛ වේදනාව, උපේක්ෂා වේදනාව. මේක විශේෂම බුදුහාමෝ මේ සලහතුනි බංගිදි මතක් කරනවා. නිරාමිෂ වූ. එහෙම නැත්නම් නික්කම්ම සිත වූ. මේ අදුක්කම සුඛ වේදනාව දන්නවනම් ඒ මනුස්සයා මේ සත්‍යින්ස සත්‍තකදා කියන 36ක් වූ ඒ භාවමේ මාර්ගපත හයේ අන්තිම කෙලවරට ගිහිලා තියෙනවා. ඊට පස්සේ දේශනා කරනවා මෙන්න මෙතන උපදින මේ නික්කම්මසිත උපේක්ෂාව ඒකත්ව සංඥාවෙන් ඉඳලා පුළුවන් නානත්ව සංඥාවෙන් ඉඳලා පුළුවන්. ඉස්සල්ලාම මේක ඇති වෙන්නේ නානත්ව සංඥාවෙන් ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආශ්‍රය කරන ඇහැ, කන, නාසය, දිව, කය, මන මේ සෑම විශේෂීම උපේක්ෂාවක් වශයෙන් තමයි ඉස්ලාම පේන්නේ. ඒ කියන්නේ කනට ශබ්ද අහුනට ගණන් ගන්නෑ. තමන් හොඳටම අරමුණ හිත ධානය ඉන්නවා. ඇහැට සමානලාට රූපම ඇවිල්ලා පේනවා. නමුත් ඒවා දන්නවා මේව ගණන් ගත යුතු නෑ. ඒකටත් උපේක්ෂා වෙනවා. ඊගාට නාසයට මුගක් කරලා ඒක වෙනවා අඩුයි. නාසයට ආවත් ඒක එච්චර ලොකුට ගණන් ගන්නෑ. ඒ වගේම දිවට රසක් දැනුම ඒක එච්චර ගණන් ගන්නෑ. ඒ වගේම කයට සමානට සැප වේදනා එනවා දුක් වේදනා මොනවත් නැහැ අරමුණේම හිත තියාගෙන ඉන්නවා. එතකොට හිතවිලිත් එනවා. ඒක තරම් ගන්නෙත් නැහැ. එතකොට කියන උපේක්ෂාව නානත් උපේක්ෂා. නානත් සිත උපේක්ෂාව. නානා අරමුණු නිශ්චිත කරගෙන උපදින උපේක්ෂාව. මෙන්න මේකේ පදියම් වෙනකොට මේකේ තැම්පත් වෙනකොට මේකේ හොඳට හිත සිත් වෙනකොට මේ එක එක දේවල් වලට පරාපේක්ෂව ඇති වෙනා වූ මේ නානත් සිසුපේක්ෂාව ඒකත් සිසුපේක්ෂාව පාඩපත් වෙනවා මේක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක කරන්න පුළුවන් වෙන්නේ නානත් සිත උපේක්ෂාවේ පැය ගණන් හිත තියන්න ඕන ඒකේ නෝට හොඳට තේරෙනවා අරමුණ තියෙනවා නැති ගානේ තියෙනවා වරින් වර ශබ්දත් ඇහෙනවා වගේ ඇහෙනවා ඒ වුණාට හිත දුවන්නේ. සිව්වත් ආපහු එනවා කී කරුකමට. රූපත් පේනවා. නැත්නම් හිතට රූප චිත්ත රූපම වෙනවා. නමුත් ඒවා අවශ්‍ය නැහැ. Tamanට එන්න පුළුවන් විශේෂයෙන්ම ආලෝක සංඥාවල් පේනවා. අඳුරු සංඥාවල් පේනවා. ඒ නැත්නම් ඒවා තුලේ සත්‍ය සංඥාවල් පේනවා. නැත්නම් රූප සංඥාවල් පේනවා. කොයි දේ පේනවත් ආයෙත් අරමුණට එනවා. ඒ වගේම නාසයට, ජීවට, කයට ඔබ හිතවිලිත් එනවා. ගණන් ගන්නෑ. ඕන ඔය විදිහට මේක කලබල වෙනවා. මේක සැක කරන්න ගත්තොත් නහනත් සංඥාවෙන් හිත අපි විචිත්ත තත්ත්වයටපත් වෙනවා. නානත් සංඥාවේ නැත්නම් නානත් සිත උපේක්ෂාවේ බොහෝ වෙලා සංකප්ප කරගෙන කරගෙන ඉන්නකොට මේ විවිධ සංඥාවල් වලට හොල්මන් වෙන්නේ නැතුව ඒ හිත මණ්ඩි මෙදෙන්නවා වගේ. නැත්තම් මේ සීදි වෙනවා වගේ. සීසන් වෙනවා කියලා කියන්නේ වේගන වේගන යනකොට ආරව ඇත්තම නැති ගන්නට වගේ හිත ඒකත් සංඥාවට වෙනවා. ඒකත් සිත උපේක්ෂාව කියලා කියනවා. මෙන්න මේ ඒකත්ත සිත උපේක්ෂාව ආවට පස්සේ ඒක මමය කියලා අඳුරගන්න බෑ. ඒක මගේ කියලා අඳුරගන්න බෑ. මම කරපු දෙයක් කියන්න බෑ. ඒ මොකද මම යන්නේ. ඒ නිසා ඒක අත්ම්මේතාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. අත්ම්මේතාවය කියන්නේ තත්මය. ඒින් වූ ඒින් වුණා වූ මම කළා වූ මට වුණා වූ ආදි වශයෙන් සංසන්දනයකින් තොර සම්මේතාවයකින්තර අසම්මේතාවයකට පත් කරන්න පුළුවන් කියලා. ඒකෝට ඒ අත්දැකීමට කියන දෙන්නේ කියාගන්න බෑ කියන එක තමයි. ඒ අත්දැකීම විස්තර කරන්න බෑ. හැබැයි නෑ බෑ කියන්නත් බෑ. වෙන විදිහට කියනවා අපි අධික නිින්දට අවදි වුණා වගේ. එනතම මරණය දැක දැක දන දන මුක්ති විඳවා. ඉතින් මේකට තමයි කල්ලාතුම හොඳ සීලයක පිළිතලා ඉන්නේ කියලා කියන්නේ. ඒ වගේම තමයි හොඳ දෘෂ්ටියක් තියෙන. මොකද මේ සියලුම තියෙන දේවල් අනිත්‍යයි. ඒ සියලුම යමක් කියනවනම් ඔක්කොම දුකයි. ඒක සියලුම අනාත්මයි කියලා අහුවෙන අහුවෙන දුක සැප මගින් ප්‍රතිස්ථාපනය කරනවා. සෑම සැපක්ම උපේක්ෂාන් ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන කරගෙන යනකොට එවුවා <clears throat> ඒ වගේ තියෙන ප්‍රත්‍යুৎপন্ন භාවය හේතු ධර්ම වල තියෙන අනිත්‍ය භාවය දිහා බලනකොට ඇත්තට මේ උපේක්ෂාව විතරමයි යාන්ත්‍රමතාවයි අපිට පදනම් කරන්න පුළුවන් තැනකට තියෙනවා. ආන්නේ පදනම් කරන තැනට ඇවිල්ලා ඒක අර ඉන්ද්‍රයන්ගේ තියෙන සේයාවල් කියනවා තමයි. එහෙම නැත්නම් ඇහෙන් ආපු රූප, කයින් ආපු ශබ්ද කියන මේ සේයාව සම්පූර්ණයෙන්ම ලැකෙන එකක්. මගේ කියන සම්බන්ධය 100ක් යනකම්. ඒක නානත්සිත උපේක්ෂාන්දල ඒකත්සිත උපේක්ෂාකටපත් වෙනකොට අතම් මේ තාවේ තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් මම වෙනවා මගෙන් ඒක වෙනවා ඒක මගේ මම ඒකේ අන්නේ සංසන්දන සේරම දෙනකොට තත්මේතාවේ නැතිවෙනවා අතම්මේතාවේ කියනවා ඔක කියා ගන්න බැරි සත්‍යයක් ආනේ සත්‍යට යන වෙලාවට තමයි තේරෙනවා මෙන්න මේකට තමයි කියන්න පුළුවන් වෙන්නේ මරණය කියලා ඒක නමුත් මරණය සමාන ජීවත් වීම කියලා වෙනවා ඔතේදී චතා භූබුල කම්පස්සේ යථාපස්සේ මරීචිකං ඒවං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සති. ලෝකේ වෙන බබුලක්ෂේ දකින්න පුළුවන් නම් ලෝකේ මිරිඟුක්ෂේ දකින්න පුළුවන් නම් මෙවැනි විදිහට ධර්මතාවය බලන මිනිසයාට මායාට කොදුරු වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක මැරෙන්නේ නැහැ කියලා කියනවා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අත්දැකලා තියෙනවා නම් කල්පනා කරන්න පුළුවන් මේක අවුරුදු 100කට කලින් අත්දැක්කත් අද අත්දැක්කත් ඕකේ රස වෙනසක් නැහැ. ඔය කියන தත්තර ඉස්ත්‍රි පුරුෂ නැහැ. ඔය කියන தත්ත්වය කාලයට අහු වෙන්නේ නැහැ. ඔය කියන தත්ත්වය දේශයට අහු වෙන්නේ නැහැ. මමට අහු වෙන්නේ නැහැ. මට දැන් ආවුණත් අවුරුදු 100කට පස්සේ ආවුණත් ඒකයි. ඕකම තමයි බුදුහාමුදුරුවෝ අත්දැකේ. ඕකම තමයි අපිට අත්දකින්න තියෙන්නේ. හැබැයි ඔක බුදුහාමුදුරුවෝ අත්දැකයි කියලා බුදුහාමුදුරන්ට අයිතියක්වත් අපි අත්දැකයි කියලා අපිට අයිතියක්වත් අනන්‍යතාවයක් නැහැ. සම්පූර්ණ අධිකාරී ශක්තියකින්තර අපි නිකන් ගෙදර ගියා වගේ තත්ත්වයක්. ඒසෝකයි අපි යථා ස්වභාවය. ඔයින් පිට තියෙන සෑම දේවල් වලටම කියන්න පුළුවන් ආගන්තුක උපක්කේශ කියලා. ආගන්තුක උපක්කේශ ජීරම අයින් කරපුවාම අපි නැතිනේ අතම් මේ කාර්යයට. එතකොට අපි අඳුර ගන්න යන්නේ මම භාවනා කරලා මට මාර්ගඵලයක් ලැබුණා. මම අන්න කොයි දෙයකට හම්බුනේ නැතය මොන ප්‍රශ්නයක් අත්තේ. ඒක කල්පනා කරනවා නම් ওই தත්තට යන්නත් බෑ. ගියා නම් ඒ වගේ කල්පනා ඇත්තෙත් නෑ කොහොමද මේක පෞද්ගලිකත්වයෙන් නැත්නම් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාවාසයෙන් තොර වෙච්ච තත්ත්වයක් ආනතන කියේ දවසේ වේදනාව මගින් වේදනාව නරපු අවස්ථාව එහෙම නැත්නම් අපි කියනවා ආමිෂ වේදනා ආමිෂ සුඛය නිර්ආමිෂ සුඛයට වැඩිය තුච්චයි නිර්ආමිෂ සුඛය අවේදිත සුඛයට වැඩිය තුච්චයි අවේදිත සුඛය කියලා කියන්නේ විඳින්නේ නැති එක. ඉතින් මාර කලින් දවසුත් මතක් කරා. වයසක මිනිස්සෙක්ගේ තරණ කාමරාට පස්සේ කිව්වලු මිනිස්සු ওই විදිහට මුලක් කරනවා කන්න එපා. ওই විදිහට රස මීරි පැන රස කන්න එපා. ওই චිත්‍රපටි බලන්න එපා. සිගරට් බොන්න එපා. නැත්නම් පාවිච්චි කරන්න එපා. ඔය වැඩ නරක වැඩ කරන්න එපා. දැන් මං දිහා බලපන්. මං අවුරුදු 120ක් ඉඳලා කියනවා. මම කවදාකවත් ඔය නරක වැඩ කරන්නේ නැහැ. මම සිගරට් බිය නැහැ. මස් මාළු බාන නැහැ. වැඩිපුර සීනි කාලා මට ජීව ගියාව නැහැ. ප්‍රෙෂර් නැහැ. ඔක්කොම ගෑනේ ඉලන්දාරි කෝලේ එන මොකටද කී අවුරුදු 120ක් ඉඳලා කියලා වුණා. තමයි ඕන කෙනෙක් අහන්න පුළුවන් ඔක විඳින්න බැරි වේදනාව නෝකට මොකටද තටමන්නේ කියලා. මම ඒකට හරි බය බන කියන්නේ ගියාම ඕක ඇහුවොත් එහෙම නිකන් වාලයකට පටලැවෙනවා. නමුත් අර සීලක පිළිතලා අනන්ත දෘෂ්ටියක් කලින් තියෙනවා නම් අපිට යම් කිසි ප්‍රදේශයකට උකෙන් බේරෙන්න පුළුවන්. දවසක් ආරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ බණ කියලා මේ වේදිත සුඛය. එමෙත ආමිෂ සුඛයට වැඩිය නිර්ආමිෂ සුඛය හොඳයි. නිර්ආමිෂ සුඛයට වැඩිය අවේදිත සුඛය හොඳයි කියවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලු ස්වාමීන් වහන්සේ අවේදිතං ඇයි සුඛයක් කියන්නේ කියලා. ඉතින් බැරි නම් ඔකටයි සුඛයක් කියලා කියන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශ කියලා කියනවා මේක විඳින්න පුළුවන් සේවල් සේරම ලෝකේ දුක පමණමයි. ඒ නැති එකට ඉති වෙන වචනයක් තාන්න නැයකට කියන්න තියෙන විඳින්න බෑ ඒක සුඛයක් කියලා තමයි කියන්නේ. උන්වහන්සේලා කියලා තිබුණ නිසා අපි අද බේරෙනවා. නැත්තම් අලියම අරූප වැටෙනවා. ඒ මොකද ඒ තරම් අපිට උගන්වලා තියෙන ලෝකේ අපිට දෙමාපියෝ ගුරුවරු මේ පත්තර වලින් රේඩියෝ වලින් හැම දෙයකින්ම උගන්වන්නේ ඔය මනින්න කියන්න පුළුවන් ද්‍රව්‍යාත්මක වූ භාවිභෝගික වූ සැපයක් පිළිබඳ. ඒකට මේ ඉස මේ අර මේ අහස කඩාවත් නැති වට පස්සේ කැලේ සත්තු සේරම දුවනවා වගේ. මේ ලෝකයා දුවනකොට ඇත්තටම බහිතම මෙහෙම බරක් කියන්නේ. කවුද මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ? කවුද මේක මේකයි ඇත්ත කියලා දන්නේ? මේ ශ්‍රද්ධාවේ ඕක නැති වුණාට කොයින් පස්බාහිර කොච්චර දේවල් ශ්‍රද්ධාහට බදාගෙන ලෝකයව අදහනවද? නමුත් ඒ වගේ නෑ මේ සත්‍යය. ඒ වගේ අපේ රුචිතේ බයන කියාට රුචිය තුල මේක නොතිබෙන්නේ ඉඳ තියෙනවා. ditthේව ධම්මේ දදා විපාක. ඒ වගේම අපි අනුස්සතියේ මේ ආරයමට කිව්වා මෙයාමට කිව්වට කවදාකවත් මේ අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් මේ අවේදිත සුඛේ කලම නැති ධර්මයක් වෙන්න පුළුවන් අපි ඒක අනුසුතියෙන් බාර අරගෙන ඉසුඩ කියන්නේ රකින්න පුළුවන්. ආකාර පරිවිතක්ක කියන පරිවිත ධක්කවලද කොච්චර දෝ තර්ක කරලා පෙන්නන්න පුළුවන් නමුත් මේ தත්ත්වේ තර්කයට අහුවෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ මනාප අදහස් වලට කවදාකවත් මේක අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි වාද කරන ලෝකේ, තර්ක කරන ලෝකේ, මත ලෝකේ, ruci ලෝකේ, සද්ධා ලෝකේ සත්‍ය අසත්‍ය වෙනවා. ඒක තියෙන කාලේ විතරයි අපි කියන්නේ බුද්ධෝත්පාද කාලය කියලා. ඒක උනත් මතු කරලා දෙන්න ගියාම ඇත්තටම බණ කියන කෙනාගේ දක්ෂකම නෙවෙයි අහන කෙනා බුදුමාකාර දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් මෙවැනි ධර්ම කවද මොනම සභාවකවත් කතා කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේවා ගැඹුරු වැඩි. නමුත් මේ මේ පරපතල වැඩි කියලා පැත්තකට දාන්න. නමුත් මොනම පැත්තකට දාන්න දෙයක් අද්දා උදේ ඉඳලා හැන්දෑ වෙනකන් ඉන්නේ ඕකෙමයි. අඳුරන්නේ නැතිවමයි තියෙන්නේ. ඒක නිසා මේ අවේදිත සුඛය. ඊහාමිත සුඛයට වැඩි උතුම් බව තේරුම් ගන්න නම් අඩුම තරමේ ආමිත සුඛය සහ නිරාමිත සුඛය අතර වෙනසක් දැනගෙන තියෙනවා. එහෙම නැත්නම් ඇහැට කාන්ත නාසයට ජීවිත කයට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දීලා කරන මේ වින්දනයට වඩා විවේකයෙන් උපන්නා වූ ප්‍රීති සුඛය මතවාදීව හෝ පිළිගන්න ගැටයක් තියෙනවා. ඇස් දෙක වහගත්තට පස්සේ මොන තරම් සාන්තියක්ද? ශබ්ද නැත්නම්කට ගියාට පස්සේ මොන තරම් සුඛයක්ද? සාහසයේ ජීවිත වැඩ නැති වෙලාවට, කායක පහස නැති වෙලාවට මොන තරම් විවේකයක්ද? ඉතින් එහෙම තියෙදි මේ මොන ලෝකෙකද අපි මේ ඉන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙනුවෙන් මේ නව තාක්ෂණය කොහොමද අපි අලගහන යන්නේ? ওই දෙකවත් වෙනස දන්නේ නැතුව කොහොමද අවේදේ සුඛයක් කතා කරන්නේ? ඒක දවසක් ඒ නන්ද ස්වාමීන් වහන්සේ උපදේ කහලා තියෙනවා නන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ නන්ද ස්වාමීන් වහන්සේ ධනපද කල්යාණ නිසා බර අමාරුවක් වැඩිචි කෙනෙක් ඒ නිසා භික්ෂුණීන්ට අවවාද දෙන්න යන්නේ නැහැ. හැබැයි ස්වාමීන් සුදුසා නම් කරලා තිබුණේ. ඉතින් භික්ෂුණීන් වහන්සේලා ආපහු මොනවා හරි කාට හරි බාර දෙලා අම්මාකාරිනවා. ඉතින් භික්ෂුණීන් වහන්සේලා ගන්න මේ ශාස්ත්‍ර හොඳට බණ කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ කොහොම හරි සර්වචනාංගයට පෙසමක් ගන්නවා. කියලා කියනවා මෙහෙමයි මේ සංගත දවස් වෙනකොට කොහොම හරි මම ගන්නවා මේ ස්වාමීන් වහන්සේ අදත් ස්වාමීන් වහන්සේ කියලා ඒකට සරුවචනන්සේ ආනන්ද ස්වාමීන් කතා කරගෙන නන්ද අද කවුද මේ පොයි දවසේ භික්ෂුන් වහන්සේ ආවාද කරන්නේ එතකොට මොනවක් කියන්න බැලුවා කියනවා මට ආයෙනම් කියලා ආවාද කළේමු කියලා ඉතින් එතන ගියාට පස්සේ මේ මේ සූත් මේ වගේ ධර්මයක් කරගන්නවා අහනවා නැගෙන්නේ ඇහැ නිච්ච අනිත්‍යයි රූප නිච්ච අනිත්‍යයි ඇහැ නිසා රූප නිසා පහළ වෙන්නා වූ චක්කු විඥානේ නිත්‍යද අනිත්‍යයි. ස්පර්ශේ නිත්‍යද අනිත්‍යද ආදී වශයෙන් හොඳ ලක්ෂණයට එකින් එක එකින් එක එකින් එක සුද්ධ කරන සුද්ධ කරන ඇවිල්ලා වේදනාව ළඟට එනවා. අපි මේ සාකච්ඡා කරන මාතෘකාව. ඇවිල්ලා කියනවා මේ වගේ කයක් මේ ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඇහත් රූපත් නිකාශ වෙන විඥානයේ අනිත්‍ය නම් හේතුන ඒකට ගමන් කරනවා කියන බලනවා කියන ස්පර්ශයත් අනිත්‍ය නම් ඒ මතින් පහළ වෙන වේදනාව නිත්‍යයි කියලා යම් කෙනෙක් කියනවා මොකද කියන්නේ කියලා. එහෙනම් අන්තේ එහෙම වෙන්න බෑ කියලා. එයි කියලා අහනකොට කියනවා තජ්ජං තජ්ජං පච්චයන් පටිච්ච බන්ති උප්පච්චති තජ්ජා තජ්ජා වේදනා. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝ පච්චස්ස නිරුද්ධ නිරෝධං සත්‍යං සත්‍යං වේදනා නිරුච්චති. ස්වාමීන් වහන්සේ යම් යම් හේතු ප්‍රත්‍යක් ඇති කරගෙන යම් වේදනාවක් පහළ වුණාද ඒ ඒ හේතු ප්‍රත්‍යයන්ගේ අනිශ්චිත භාවය නිසා ඒ මතින් පහළ වෙච්ච වේදනාවත් අනිත්‍යයි. ඒක නිසා සුඛ වේදනාවක් කියලා අපි අල්ලන දේ ඒ කාන්තේම හේතු ප්‍රත්‍යයෙන් හැදිලා තියෙනවා නම් ඒ හේතු ප්‍රත්‍ය ධර්ම විතරෝම වෙනස් වෙන සුදයක් නක් පැමිණීම සුඛයි අනේක දුකක් නම් මේ සුඛ වේදනාවේ දුක් වේදනාවේ කිසිම වෙනසක් නැහැ. කොහොමද දුක් වේදනාවක් ඇති වෙන්නේ හේතු ප්‍රත්‍ය මත ඒක එනකොට දුකයි යනකොට සැපයි. එතකොට මේ දෙක අතර මේ කියන සටනේ අපි කොච්චර නිදහස් වෙනවද කියලා. ඒකදී සරුවා ඒ නන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඒ මේ භික්ෂුණීන් වහන්සේලාට නැගිනිනි පහනක්පත් වෙනකොට ඔය පහනේ තියෙන තෙල් අනිත් තියෙනවා. වැටි අනිත්‍ය නම් දැල් වෙන තිරේ අනිත්‍ය නම් ඕකෙන් ඇති වෙන ආලෝකය නිට්ටයයි කියලා කියන්න පුළුවන්. නැගිනේනේ මුල් අනිත්‍ය නම් ගහක කඳ අනිත්‍ය නම් කොළ ඉති අතුපතර අනිත්‍ය නම් ওই ගහෙන් ඇති වෙන හේව නැල්ල නිට්ටයයි කියලා කියන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ධාතුමනස්කාරී ගන්න උපමා වුණාංශ අර ගන්න. දෙනක් අරගෙන මරලා. ඒ දෙනගේ ඇතුල් මාස හැමෙන් හැම ගහන්න ගිහිල්ලා ඒ දෙක අතරමැද තියෙන බන්ධන මේ පටක සම්පූර්ණයෙන්ම හොඳ ගිරි කපන කත්තකින් කපලා ඊට පස්සේ අර මස්තිකම අර හැමේම දාලා ඔතල දුන්නාට පස්සේ මේ දෙනක් කියලා එහෙම දෙන ටික සංඥාවක් එනවාද කියලා මේ වගේ උපමා වලින් පුදුමාකාර විදිහට පෙන්නලා දෙනවා මේ වේදනා කියන චෛතසිකේ අර බුබ්බුලූපම ගතිය. ජීවබුලක ගතිය. ආනේ ජීවබුල ගතිය දැක්කනම් මේ සත්‍ය මේ සැපත සොයා යන ගමන. සැපත සොයා අනු පරයාගෙන යන හදන ගමන. ඒ වගේම අපි එකිනෙකාට මතවාද ඇති කරන්න හදන ගමන දිහා කොච්චරක්නම් උපේක්ෂා වෙන්න පුළුවන්ද? එතකොට අපිට හම් වෙන වටිනම ලාභේ තමයි මේ සැපතේ අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාවට අපි විමුක්ත වෙනවා. කොය දෙක අතරියකක් කවදාකවත් ওই දෙක මැදට අපි විරුද්ධ වෙන්නේ නැහැ මොකද ඒ දෙක බොහොම විචිත්‍රයි. බොහොම කුප්පන සුළුයි. මුළු ලෝකෙම අපි උත්සාහ කරන්නේ හැප දෙකට බෙදලා දාන්න. මොකද සත්‍ය තියෙන දෙක අතරමැද. චිත්‍රපටි රාමෝක හැම චිත්‍රපටි රාම දෙකක් මැදම අන්ධකාරයක් තිබුණ නැත්නම් ඔක චලන චිත්‍රයක් පාඩපත් වෙන්නේ නැහැ. කවදාකවත් අපි චිත්‍රපට ශාලාවට ගිහින් අන්ධකාරය බලන්න උත්සාහ කරන්නේ නැහැ. බැලුවොත් අපිට චිත්‍රපටය බලන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ජීවිතයේදී හැම දුකෙන් ඉඳලා සැපකට යන සැපතකට යන අතරවාරේ හැම තැනකම අදුක්කම සුඛ වේදනාව කියනවා. ඇත්ත වැඩියෙන් තියෙන එක අපි නමුත් ඒක කවදාකවත් අත්දකින්නේ නැහැ. අත්දැකත් ඒක ලාභයක් විතර ගණන් ගන්නෙත් නැහැ. අපිට ඒක බයක් තර්ජනයක් විදිහට පේන්න තියෙනවා. මොකද ඒක මරණයේ ලක්ෂණ තියෙනවා ඒකේ. චින්තනයකින් තොර ගතිය ඒක තියෙනවා. හැබැයි පුදුමාකාර සහැල්ලුවක් මේකේ තියෙනවා. මෙන්න මේ සහැල්ලුව නොදැකීම නොදැනීම නිසාම ඒකට යනකොට අපි ළඟ එන්නේ ආතතිය. අසහනකාරී ගතිය. ඉතින් මේ නිසා සර්වචනාංශ උත්සාහ කරන්නේ අමරණීය වෙන්න ඕනේ නා කාට හරි. ජීවිතය තුල කියන මේ මරණය දකින්න ඕනේ. ජීවත් වෙනකොට ජීවත් වෙන චිත්තක්ෂණ දෙකක් තුල නැත්නම් සජීවී චිත්තක්ෂණ දෙකක් තුල තියෙන මේ මරණය අත්දැකීම විනෝදාංශයක් කරගත්තා නම් ගලේ ගැහුවත් මරන්න බෑ. කොච්චර මරුණත් අවසාන මරණ චිත්තක්ෂණය තවකින් තමයි ගත කරන්නේ. සාරිපුත්‍ර සාන්ති මතක් කරන රාහුල ස්වාමීන් වහන්සේට රාහුල මේ ආනාපානී තියෙන තියෙන සෑම පැතිකඩක් දක්වනවා. මරණ චිත්තක්ෂණය තු පහළ වෙන අවසාන ආස්වාද ප්‍රසවාසයක් දැක්ක දැක දන දන හිත වෙන්නේ කියලා. ඒකවත් නිකන් මරණය කියන්නේ මාරුවක් විතරයි මරණයක් වෙන්නේ. මේ දේ අත්දකින්න බැරි කතියක් නම් මම කවදාකවත් යෝගාවචරය තුල දකින්නේ. නමුත් කවදාකවත් යෝගාවචරය අර කාශී උඩ දානට කෙලින් ඉස්සකම් බලා ඉන්නවා වගේ කවදානම් මේකට ඉබේ වැටෙයිද කියලා නම් හිතන්න බෑ. බුදුහාමුදුරනේ පණිවිඩය ඔච්චරයි කියන්නේ. උන්වහන්සේ දේශනා කරන මේ සැප දුක කිසිෙයි මෙච්චරම යාපත වෙලා ගත කරන අතරේ ඒක පිළිබඳව පොඩ්ඩක් උපේක්ෂා වෙන මොකද සැපේ දුක තියෙනවා දුකේ සැප තියෙනවා. මේ දෙක ව්‍යවෘත වීමේ උපේක්ෂාව තුළ මේ ඇතිවෙනා වූ අදුක්කම සුඛේ දැක්කා නම් රාජ්‍යස්ත වේදනා දැක්කා නම් උපේක්ෂාව දැක්කා නම් ඒ පුද්ගලයාට අවස්ථාවක් ලැබෙනවා මේ නානත්සිත උපේක්ෂාවෙන් ඒකත්සිත උපේක්ෂාවට යන්න. ඒක ගැඹුරුයි. මම ඒක සාධාරණ බාර ගන්න. නමුත් මේ අඩුවානේ ලැබෙන උපේක්ෂාව බාර ගන්න පුළුවන් ශක්තිය තිබුණා නම් ඒකට අපිට මේ නීවරණ වලින් තාම තොරයි. නීවරණ වලින් තොරයි. තාම ධ්‍යානයක් හෝ මාර්ගඵලයක් ලැබිලා නැහැ. නමුත් මේක ඉතාමත්ම වැදගත්. බලපෑම් වේතු අවස්ථාවක් මේකෙදී මේක විශේෂයි අපි එළඹ සිට සිය පුරුදු කරන්නේ නැතුව කවදාකවත් ඉහළ දින හොඳ පැත්ත ප්‍රතිඵල පැත්ත අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා දෙක අතර මැද ඇත්තව මේ දුක් වේදනා සුඛ වේදනා දෙක අතර මැද ඇත්තව මේ අදුක්කම සුඛ වේදනාවට අපේ හිත යෙදුනා නම් පාළු ගතියක් දැනේ. ඒකාකාරී ගතියක් දැනේ. එපා වෙන ගතියක් දැනේ. මේක තමයි ඉස්ලාම හම්බෙන ලකුණ. මේක කියනවා නිබ්බිදාව කියලා. ඉතින් ඒක උරගෙදර යනවා. මොකද හරි පාළුයි මේ භාවනා හරියන්නේ නැහැ. ඒ ගුරුවරයා හොඳ නැහැ. කිසි රසයක් නැහැ කියලා. ඉතින් ඒක කරකි කරකි කරකි කරකි අර වැස්ස වෙලාවට පියාඹන් දාන කුරුල්ලෙක් වගේ දෙමිලා නැහැ. මුදුවට මේ ධර්මයේ දන්නවා නම් නැත්නම් මේකේ මූල ධර්මානුකූලව නැත්නම් මේ මොහ මේ පරමාර්ථ පැත්තේ ධර්මතා පැත්තේ හොඳට තේරුම් අරගෙන කියනවනම් අපි මේ අවස්ථාව කොච්චර දැක දැක දැන දැන පහු කරන්නේ කියලා කල්පනා වෙනවා. ඊට පස්සේ අදිෂ්ඨාන ශක්තිය ඇති කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දවසේ මට එපා වීම එනකොට ඊට පස්සේ දවසේ මට ඒකාකාරීකම එනකොට ඊට පස්සේ දවසේ මට අසීර්ණ ගතියට එනකොට ඊට පස්සේ දවසේ මට නොදන්න දැනට යනකොට මගේ පෞරුෂත්ව පරීක්ෂා කරන්න ඕන. මට ශ්‍රද්ධාව තියෙනවද කියලා බලන්න ඕන. මට වීර්යය තියෙනවද කියලා බලන්න ඕන. මට සතිය තියෙනවද කියලා බලන්න ඕන. මට සමාධිය තියෙනවද කියලා බලන්න ඕන. මට ප්‍රඥාව තියෙනවද කියලා බලන්න ඕන. එහෙම නැතු මේ අවස්ථාව එනකොට අපි ශ්‍රද්ධාවෙන් තොරව හිත චංචල කම්පන කරගත්තොත් වීර්යය නැතුව ලොකු බණ්ඩ වෙනකොට මද්දු බණ්ඩ වෙනකොට ලොකු බණ්ඩ වගේ සාරි කොලේ ඉලක් පස්සෙන් පස්සට යන්න ගියොත් ඒ වගේම සත්‍යයෙන් තොරව මේක එහෙම සිටියෙන් බලන්න ඕන කියන වෙනුවට වෙන දෙයක් රූපයක් ශබ්දයකට හිත යෙදෙව්වොත් ඒ වෙලාවේදී සමාධිය කඩාගත්තොත් මේක නෙමෙයි ප්‍රඥාව වෙන මේකක් වෙනවා අමතර හංගෙනවා නානා ප්‍රදේව බලාපොරොත්තු වෙන කවදාකවත් මේ හම්බෙච්ච මධ්‍යස්ථ තත්ත්වයට අපි පුරුදු වෙන්නේ නැහැ සම්මිච්ඡ මධ්‍යස්ථානකට අපි yaadෙන්නේ නැහැ. අපි ඒකට තරම් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැතුව එහා පැත්තට යන්න බෑ. හැබැයි මේ සත්‍යයේ මේක නම් කිසිම ආගම්බේදකින් තොරව කරන්න පුළුවන් බවට මම සාක්ෂි වෙනවා. මේ සත්‍ය වෙන බම් බොහෝම ලේසි ඕනම කෙනෙකුට පැයෙන් දෙකෙන් මේ සත්‍ය අරන් දෙන්න පුළුවන්. නමුත් මේ සත්‍ය බාර ගන්න කැමති නැත්නම් දෙන සෑක බාර ගන්න කැමති නැත්නම් ඌරට මේ මේ ඌර ඇති කරනකොට හොඳට උගන්නන දෙයක් තමයි මට hina ගියා එක ඇහෙනකොට හොඳට සිමෙන්ති පොළව දාලා ලස්සනට පිරිසුදු කරලා තිබ්බහම ඌට හැදෙනවා ඇනිමියා කියලා එකක්. සක්කහීනතාවය. එමොද ඌ පසත් එකම ජීවිතලා ජරාව කාලේ හැදිච්ච එකක්. ඒ නිසා ඌට සනීප කරන්න කරන්නේ මොකද්ද? කොටුවක් හදලා පස් ටිකක් දැම්මම පස්සේ ඒකට ගහනකොට ඒක එහෙම ලෙඩ සනීප වෙනවා. ඒ වගේම තමයි කුඩල්ලා කොච්චර හොඳ කොටයක් උඩ තිබ්බත් ඌට ඒක සැපක් නෑ. ඌට දෙක අඳුරු කරකට යන්න ඕන. එවිසා සංසාරේ පුරා මොහ පැටලත් එක පැතිලා අපි අනන්තවත් අදුක්කම සුඛ වේදනා කියලා තිබ්බට හිත පැතිලා යනවා. ඉතින් ඉන්න කැමැති නැහැ ඒක නුරුස්නා ගතියක් තියෙනවා. ඒකාකාරී ගතියක් තියෙනවා. බය ගතියක් තියෙනවා. අසහනශීලී ගතියක් තියෙනවා. මරණ සංඥාවක් තියෙනවා. අපි මේ මරණය තුල අමෘතය තියෙනවායි කියලා ගන්නවා. මේකමයි අමෘතය තියෙන්නේ කියලා ගන්නවා. මේ දේශනානුපස්සනාව පුදුමාකාර වටනකමක් තියෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ භාවනා කරුවොත් නම් ප්‍රතිඵල තියෙනවා. ඒක නම් කවදාවත් නැහැ කියන්න බෑ. නමුත් මේ ප්‍රතිඵල අපි බාර ගන්න ලෑස්තිද කියලා. මොකද අපි පොතේ තියෙනක නෙවෙයි ඔතන හම්බෙන්නේ. පොතේ තියෙන දේකට ව්‍යාකරණයට දාන්න පුළුවන්, ඔප්පු කරන්න පුළුවන්, තර්කයට ගැලපෙන sannivedanaට අහු වෙන දේ. මේක නෑ ඒක. නමුත් කොහොම හරි බුදුහාමර මේක අපිට කියලා දුන්නායි. දැන් අවුරුදු 2500 කියලා තාම මේක තියෙනවානේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා යම් වූ තුප්පෞෂප්තයක්. අමුතුම කාය ජීවිත නිර්පේක්ෂ භාවයක් මෙතෙන් දෙනකොට හොඳයි මම මෙතෙක් කල් සැලුණා ඊට පස්සේ ඊළඟ වදින්න තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ මම මෙතනදී නොසලී ලොකු ශ්‍රද්ධාවකින් ලොකු වීර්යයකින් ලොකු සත්‍යයකින් ලොකු සමාධියකින් ලොකු ප්‍රත්‍යාවකින් මම මේක විඳ ගන්නවා කියලා ඉදිරියට ගියොත් අකාලිකව ප්‍රතිඵල ලබා දෙනවා ඒක නිසා මේ වගේ පිළිස්සකට බණ කියන්නේ ගියාම ඒ අයන වායන උගන්නන්න ඕන කමන්නේ. ගොඩ දෙනෙක් ඒව කරපු යැත්තේ ඉන්නේ. නමුත් මේ සත්‍යයට ආවොහම ඊට තරම් වෙන පෞරුෂත්වයක්. ඒ අවශ්‍ය කරන ඉන්දිය ධර්ම බල ධර්ම නැති නිසා ඒ අත්දැකීම වලට ගලපලා මතක් කරුවාට පස්සේ ඒ ඔක්කොටම හරියයි කියන්න බෑ. හරියන එක නට හරියනවා. ඒ නිසා මේ අත්මේතාවය විස්තර කරලා පස්සේ සරුවචන්හන්සේ පුදුමාකාර සතිපට්ඨානයක් දේශනා කරනවා මේ සලායතන විභංග සූත්‍රය. අනුන්ට අවවාද උපාද කරන ගුරුවරයෙක් වශයෙන් උන්වහන්සේ උන්වහන්සේට බණක් කියා ගන්නවා. මොකද්ද? උන්වහන්සේ දේශනා කරන මේ තරම් පිළිසිදුවට ඉතාම විසදව සර්වඥතාඥාණයෙන් බණ කිව්වා සමහරු කනේ දලා අහන්නේ. සමහරු හිතේ දලා දරාගන්නේ නැහැ. ඒක සර්වඥයන් හොඳටම දන්නවා. ඒකට අනත්තමන භාවයක් හිතට ඇති වෙනවා කියලා කියනවා. චක්කේ වෙනවායි. අක්කන්දෝමයි කියනවා. ඒකට උන්වහන්සේ කියනවා සතිය සම්පජාන්නේ ඉවසගෙන ඉන්නවා කියලා. ඊගාට කච්චයක් කියනවලු ටිකක් තේරුම් ගන්නවා ටිකක් තේරුම් ගන්න. උත්සාහ කරනවා. නමුත් හරියන්නේ නැහැ. ඒසොට උන්වහන්සේට කියනවලු හිතක් මට අත්තමන භාවයේ සහ අනත්ත භාවය. ආත්ම සන්තුෂ්ටියක් කරන ආත්ම මංගච්ඡක් වගේ අතරමැද තත්ත්වයකට මම මේකට උපේක්ෂා වෙනවා කියන්නේ. ඊගාට ඉන්නවලු කච්චයක් හරියට උඩින් මුදු උඩ සහරෝප කලයකට වගේ දානකොට හොඳට මේක දරාගෙන වහ වහාම එතන එතන ධර්ම සාක්ෂාත් කරන ගතිය. එතකොට උන්වහන්සේට ඇතිවෙනලු අත්තමන භාවයක් ඒකත් උපේක්ෂා වෙනවා කියන්නේ. මේ ලෝකේ ඉන්නා තාක් සත්වයන්ගේ මේ 36ක් පද සමන්පත සේරම දේශනා කරලා තියෙනවා. ඒ සේරම දෙනාට මේ ගාවට මොකද කරන්න ඕන? තමන්ගේ ගත්තේ ඊගාවට වඩා හොඳින් තත්ත්වයට යන්න ඕන තත්ත්වය දන්න නිසා සර්වචන් ආශ්‍රය පුරුෂ ධම්ම සාර්ථී කියලා කියනවා කියලා සර්වචන්සේ දේශනා කරනවා. ඒ නිසා ඇත්තටම උන්වහන්සේගේ දේශනාවේ ප්‍රශ්නේ තියෙන එක උකහා ගන්න පිළිසෙයි. ඒ தത്വයට ගැළපෙන ඒක දරා ගන්න පුළුවන් තරම් වෙන පිරිසක් ඉන්නවනම් තමයි බුදු කෙනේ සම්මා සම්බුද්ධ වෙන්නේ. බුදු කෙනේ සම්මා සම්බුද්ධ කරන්නේ අසංගම්. ඒක නිසා සෑම ධර්මයකටම පණ දෙන්නේ කියන කෙනා විතරක් නෙවෙයි අහන කෙනාත් එක්ක. ඒ නිසා අපි හිතා ගන්න තියෙනවා අප්‍රචාද උර දෙන්න වෙලා තියෙන්නේ විශාල යුග මෙහෙවරකට. මේ සත්‍ය ධර්මය අරගෙන කාටවත් කියලා දෙන්න නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අපතුල මේකෙන් හැබෑ වෙනසක් වෙනවද කියලා බලන්න. අපතුල හැබෑ වෙනවා නම් වෙනසක් අපි නැති වෙන්න ඕන. මම තුල හැබෑ වෙනසක් වෙනවා නම් සක්කාය දිට්ඨිය නැති වෙන්න. මේ කියන්නේ පූර්ණ කැපවීමක්. කාය ජීවිත නිර්වේශ කැපවීම. මේ සියලු දෙනාට මේ කැපවීම තරම් අදාළ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද සීමිත ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සෙනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.